ශාසනයට වැදගෙන ඒ කරන විලෝපණය දැක දැනගෙන වගේ සරුවච්චන් වහන්සේ ඒ සුසීමගේ ප්‍රශ්නේ පැත්තක තියලා සරුවත් දේශනාවේ හැටියට මේ පංචස්කන්ධය පිළිබඳව පොඩි මතක් කිරීමක් කරනවා. එහෙම නැත්නම් මේ සරුවචන් වහන්සේ කොහොමද මේ පංචස්කන්ධේ බෙදා දක්වන්නේ කියන ආකාරයට. ඉතින් එහෙම හොඳට රූපය මේකේ වේදනාව මේකේ සංඥා සංස්කාර විඥාන වශයෙන් හොඳට යම් කිසි කෙනෙක්ගේ දේවල් දැකගත්තොත් සත්‍ය ආලෝකයේ යටතේ ඒ බලාගෙන බලාගෙන යනකොට ඒ නීවරණයන්ගේ බලපෑම අයින් කරගත්තට පස්සේ ඒ වගේ ඇති හැටිය පෙනෙන්න පටන් ගන්නවා. ඉතින් යම් ආකාරයකට ඒ ඇති හැටිය ඇති හැටියෙම බලනවා නම් තෝරා බයරන්න නැතුව එහෙම නැත්නම් ඒකට ප්‍රතික්‍රියා කරන්න නැතුව බලන්න පටන් අරගත්තොත් ඒ පංචස්කන්ධය පිළිබඳව එහෙම නැතුව බැලුවා නම් ඇති වෙන්න පුළුවන් ඇලීම බැඳීම වෙනුවට ඒ පිළිඳ නීරස ගතිය, එපා වෙන ගතිය පහළ වෙනවා. අන්න ඒකට සූදානම්ව යන පිරිසක් මේ භාවනාවේ ඉන්නේ බොහොම සුළුයි. මුගව දෙනෙක් ඒ නීවරණයන්ගේ බලපෑම අයින් වුණාට පස්සේ මේ පේන ඉන්ද්‍රිය පංචේ පංච උපාදාන පිළිබඳව විවිධ ප්‍රතික්‍රියා එහෙම නැත්නම් විවිධ මැනීම් කිරීම කරන්න යනවා. ඒක ඇත්තටම ඒ තම තමන්ගේ හිතේ තියෙන ඒ සංගවිච්ච කෙලෙස් වල හැටි හැටියට තමයි ඒක සිද්ධ වෙන්නේ. ඉතින් ඒක නිසා ඒ පිළිබඳව සූදානමෙන් යන පිරිසකට අර මූලික ලැබපු සමාධියේ ශක්තිය නිවන දක්වාම මෙහෙවන්න පුළුවන් ශක්තියක් වෙනවා. එහෙම නැතුව ඒ ඒ වෙනකොට යටිපහුවෙච්ච කෙලෙස් තියෙනවා නම් ආසවංශයේ කෙලෙස් නැත්නම් ඒවා පිළිබඳව සූදානමක් නැත්නම් අර පිරිසිදු දර්ශනය තුලින් පේන රූප වේදනා සංඥා සංස්කාර පිළිබඳව හරි ප්‍රතිපදාව හරි පිළිපැදීම නැති වෙච්චාම තවමත් පූර්ණ ආරක්ෂාවක් සැලසෙන්නේ නැහැ තවමත් තියෙනවා පටලැවෙන්න තියෙන අවස්ථාවල් ඉතින් මේක සාමාන්‍යයෙන් අපේ ශාසනයේ බොහොම ප්‍රසිද්ධයි ධම්මුද්දච්ච විග්ගහිත මානස කියලා විස්තර කරනවා. ඒ කියන්නේ අපිට නීවරණ පිට කරන්න නීවරණ ධර්ම යට කරන්න ඉස්සර වෙලා නැත්නම් සමාධියක් එන්නේ ඉස්සර වෙලා එහෙම නැත්නම් සීලයක හික්මීමක් එන්නේ ඉස්සර වෙලා ඒ කාම විතර්ක නැත්නම් කාම ඡන්ද කාම රාග භව රාග විභව රාග කියන ඒ සියල්ලම කරදර කරනවා. නමුත් ඒ සීලෙන් සහ සමාධියෙන් යම් ප්‍රමාණයකට හිත කීකරු කරගත්ත පස්සේ කාම ඡන්දයේ කරදර අඩු වෙන්න පටන් ගන්නවා. නැත්තම් කාම රාගයේ කරදර අඩු වෙලා භව රාගයේ සහ විභව රාග දෙක වැඩියෙන් කරදර කරන්න පටන් ගන්නවා. මේ කියන එක වැරදි වැඩියෙන් කරදර කරනවා කියලා කියන්නේ නමුත් වැඩියෙන් පේන්න පටන් ගන්නවා. අන්නේ වැඩියෙන් පේන්න පටන් අරගත්තට පස්සේ ඒකට සූදානම් වෙලා ගියේ නැත්තම් උද්දච්චයක් පහළ වෙනවා ධම්මොද්දච්චය කියලා කියන්නේ භාවනාවෙන් පහළ වෙන්නේ ඒක. ඒක නිකන් ලෙඩෙන් හට ගන්න බෙහෙතින් හට ගන්න ලෙඩක්. මෙන්න මේ ධම්මොද්දච්ච විග්‍රහිත මානස කියලා ඒකට විශේෂ ප්‍රතිශක්තියක් එන්නතක් අරගෙනම යන්න ඕන. අරගෙන ගියේ නැත්නම් අර කාම ලෝකයේ අපි කාමයට ආතුර වෙලා කාමයට වශී වෙලා ගත කරමින් ඉඳලා ඒ සීල ශික්ෂා සහ සමාධි ශික්ෂා නිසා මේ කාමය එහෙම නැත්නම් මේ ක්ලේශ කාමය දුරු වුණාට පස්සේ වස්තුකාම එහෙම නැත්නම් භවතණ්හා විභවතණ්හා වල ඉතිරි පැතිරියාමක් සිදු වෙනවා. ඉතින් මේක සමහර විටක යෝගාවරයා යෝගාවචරයා වශී කරනවා. එහෙම නැත්නම් වංචනික පැත්තකට යොමු කරනවා. යොමු කරාට පස්සේ විශේෂ උද්දච්චකමක් එන්න පටන් ගන්නවා හිතේ සැලෙන ගතියක් එන්න පටන් අර ගන්නවා එන්නේ ඒක ධම්මුද්දච්චය කියලා මේ කියන භාවනාවෙන් එන එකක් අන්නේ ධම්මුද්දච්චය දුරු කිරීම පිළිබඳව ක්‍රමවේදය හොඳටම මේ සෑහෙන විස්තර සහිතව සාකච්ඡා වෙලා තියෙන නිසා පිටේරවාද භාවනා ක්‍රමය හරීම පොහොසත් ඕජාව සහිතයි ඉතින් එන්නේ දෙවෙනි කොටස එහෙම නැත්නම් මේ පළවෙනියෙන්ම ඇති කරගන්න ධම්මච්චිති ඥානයේදී නීවරණ ටික යටපත් කළ අරමුණට බැහැගත්තට පස්සේ ඒ රූප අරමුණක් එක්ක වැඩ කරාට රූප අරමුණ තුල සත්‍ය සමාධිය දියුණු වුණාට ඒ ඒකේ තියෙන තෙද අන්වේ ශක්තිය අනුමාන ඥාන වේදනා සංඥා සංස්කාර කියන චෛසික විශේෂා විඥාණයට බලපෑමක් ඇති කරනවා ඒව එතකොට ඒව දිහා බලන්නේ බොහෝමත්ම දුරස්ත බැල්මකින් සුහදව ආරක්ෂා තත්ත්වය යටතේදී ඒ කියන්නේ අර කාමච්ඡන්දයේ නැත්තම් තණ්හා කාම තණ්හාවේ තියෙන තද බල බලපෑම නැති නිසා. නමුත් පූර්ණ ආරක්ෂාවක් නැහැ. ඒ ධම්මොද්දච්ච විග්‍රහිත මානස නැත්නම් අපි සමාජලාට මේකට විදර්ශනා උපක්ලේශ කියලා සඳහන් කරනවා. අන්නේ විදර්ශනා උපක්ලේශ පිළිබඳ හැඟීමක් නැති වුණොත් බොහොම පටු තීන්දුව වලට පෙළඹෙනවා. බොහොම පටු විනිශ්චයන් වලට එළඹිලා ඒ තුල සීමා ඉක්මවලා ගිහිල්ලා සමහර විටක මේ වෙනකොට යටපත් කරපු අර ශීලයෙන් යටපත් කරපු සමාධියෙන් යටපත් කරපු කෙලෙස් පබා අවශ්‍යගෙන විතික්‍රමණය වෙලා උල්ලංඝන සිද්ධ වෙලා තමන්ගේ පිරිසුදු සිල් ජීවිතයට හානි වෙන්නත් ඉඩ තියෙනවා. ඉතින් ඒක නිසා ඒ ධම්මොද්දච්ච පිළිබඳව අවබෝධයක් ලබාගෙන යෑම වැදගත් වෙන නිසා තමයි මේ ශාසනය පුළුවන් තරම් කියන්නේ දැනගෙන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමඟ කියලා. හකුරු කණ්ඩත් ගුරෙක් කොනයි කියලා කියනවනේ. ඉතින් ඒ වගේ පුළුවන් තරම් ඒ තමන්ගේ සබ්‍රක්‍මචාරීන් වහන්සේලාත් එක්ක විවෘතව කටයුතු කළොත් එහෙම නැත්නම් ඊට වැඩිය බණ භාවනා කරපු ගුරුවරයෙක් ගැසෙල කටයුතු කළොත් මේව හානි නොකර මාර්ග නෙවෙයි හානි අඩු කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා අර රූපේ දිහා බලන විදිහටම නීවරණයන්ගෙන් තොර වෙලා මතුවෙන වේදනා දිහා බලන ආකාරය තමයි අද මම ඉස්සරහින් කියප ඒ pāli වාග්මාලාවේ සඳහන් වෙන්නේ තස්මාතියසු සීම යාකාච වේදනා අතීතනාගත පච්චුප්පන්න අජ්ජත්තං වා බහිද්ධා වා ඕලාරිකං වා සුකුමං වා හීනං වා යං හීනං වා පණීතං වා යං দূරේ වා සාන්තිකේ වා සබ්බං සබ්බා වේදනා නේතං වමනේසෝ හමස්සේ නමේසෝ අත්තාති සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං. ඒ කියන්නේ අර කයේ සංසිධියක් තියෙනවනේ. කාය පස්සම්බරයක් සිද්ධ වෙනවනේ. ඒකට ආස්වාද ප්‍රසවාසත් එක්ක හොඳට ඒ ආපු ඕලාරික කරදර අඩු වෙලා කය බොහොම නිශ්චල වෙනවා. තැම්පත් වෙනවා. තැම්පත් තත්ත්වනාට පස්සේ මනෝද්්වාරයට විවෘත වීමක් සිදු වෙනවා. වේදනා සංඥා දෙකට හිත හොඳට නිසිනින්දේ සරුංගලේ උඩ උඩ පාවෙන්න ඇරියා වගේ නැත්නම් අපි හීන ලෝකයට ප්‍රවිෂ්ඨ වුණා වගේ නැත්නම් නින්දර ගියා වගේ මේකට අවදි වෙන්න පුළුවන් ශක්තියක් වෙනවා. අන්නේ අවදි වෙන්න ගියාට පස්සේ වේදනාවල අතීතනාගත පච්චුප්පන්න කියලා ඉස්සර විඳපු වේදනා විඳින්න තියෙන වේදනා පිළිබඳව පවා යම් ප්‍රමාණයකට හිත විවිධාංගීකරණයක් වෙන්න ඉඩ තියෙනවා. ඊගාවට අජ්ජත් බහිද්ධා වශයෙන් දැන් මම මේ මේ පරිසරයේ මෙවුවා විඳිනවා නම් ඒ தත්වර්ථයේ ජීවත් වෙන අනිකුත් සත්තුත් මේ වෙලාවේ මෙහෙම මෙහෙම වින්දන ලබනවා ඇති මේ වාගේම ඕලාරික සුකුම එතකොට ඒවා ඉන්ද්‍රිය බද්ධ වෙච්චාම ගොරෝසු විදියට කාමච්ඡන්ද එහෙම නැත්නම් වස්තුකාම ක්ලේශකාම වල බැඳෙනවා එහෙම නැත්නම් ඊට වැඩි සියුම් වශයෙන් භව තණ්හාවේ බැඳෙනවා. එහෙමත් ඇතුලේ ගැඹුරින් විභව තණ්හාව වශයෙන් බැඳෙනවා. එතකොට වේදනාවලක් තියෙනවා. ඒ ගොරෝසු සාසුකම තත්ත්ව ඊගාට දුර ළඟ වශයෙන් විඳීම් ලබන්න පුළුවන් අනුන්ගේ හිතවල තියෙන දේවල් අවබෝධ කරනා වගේ දුර ළඟ වශයෙන් තේරෙනවා හීන ප්‍රනීත වශයෙන් ඕලාරික නිකන් සතුම් මරමින් හොරකම් කරමින් කාමීත්‍යාචාරය කරමින් ලබන වේදනාත් ඊට වැඩිය ඒව නැත්නම් ආමිෂ වේදනා ඉතින් නිර්ආමිෂ වශයෙන් ඒක තාමත්ම සූක්ෂව සූක්ෂමව ධාර්මිකව ආධ්‍යාත්මිකව වේදනාවක් ලබන්න පුළුවන් සැප වේදනාවක් වගේක් ඒවට සමානලාට ගේයසිත සෝමනස්සේ සහ නෙක්ඛම්මසිත සෝමනස්සේ කියලා සඳහන් කරලා තිනවා ගේයසිත කියන්නේ ගෘහාශ්‍රිතව අමුදරුව රකිමින් රැකී රස්සාවල් කරමින් ලබන සුඛය ඊට පස්සේ අබිනිෂ්ක්‍මණය කරලා ලබන සුඛය වගේ එහෙම නැත්නම් ඕකසාරී අනෝකසාරී කියන පද සමානට සරුවචන සඳහන් කරලා තියෙනවා ගිහි ගන් විසින් ගිහි ගෙවල් වල ලබන සැප සහ ගිහිගේ අතරින් ලද්දන් විසින් ලබන සැපවලදී ගිහිගේ සැප බොහොම ඕලාරික වශයෙන්ොත් ආමිෂ වශයෙන්ොත් පැවිද්ද සුඛේ නැත්නම් භාවනාවේ ලබන සැප නිර්ආමිෂ වශයෙන්ොත් ඒ වගේ ප්‍රණීත ගති තියෙනවා. ඊට පස්සේ ඒ ධම්මටිති ඥානයේදී සුසීමට බුදුහාමර මතක් කරන ධම්මටිචි ඥානයේදී ඒ නිර්ාමිෂ සුඛය ලැබුවට පස්සේ ඒකට සාපේක්ෂව එතකොට නිර්ාමිෂ ප්‍රීතිය පවා ඉසල සුඛම වැටුණාට ඕලාරික වෙනවා එතකොට අවේදිත සුඛය කියන එකක් දැන් තියෙන්නේ මේ නිර්ාමිෂ සුඛය නිරාමිෂ සුඛයට සාපේක්ෂව අවේදිත සුඛයක් තියෙනවා විඳින්න නැති විඳින්නෙක් නැති කිසිම දවසක වෙනසකට ලක් වෙන්නේ නැති කිසිම විදියට දුක්කටපත් වෙන්නේ නැති සම්පූර්ණ අසුඛයක් එකට තමයි සරුවචනසේ නිබ්බාණි කියලා කියන්නේ. ඒ නිසා වේදනාවේ අපි හිතපු නැති පැත්තකට යන්න ඉඩක් තියෙනවා. නමුත් අර එතෙන් යන්න නැතුව ලැබිච්ච මේ නිරාමිෂ සුඛේ ඇලි බැඳෙන්න ඉඩ තියෙනවා මේ ධම්මුද්දච්චය නිසා. මේ විදර්ශනා උපක්ලේශ පිළිබඳ නොදැනීම නිසා. ඉතින් ඒක පිළිබඳව අවබෝධයක් තියෙන්න ඕන නිසා මෙතෙන්දී සරුවචනා සඳහන් කරනවා ඒ හොඳට කය තැම්පත් වෙලා අරමුණේ හිත හිටලා නීවරණ නැතුව අපි කියනවා සාමාන්‍ය සමත භාවනා හරහා ගිය කෙනෙක් නම් ධානයට ගිහිලා නැගිටතර පස්සේ ඇති වෙන තත්ත්වේ. විපස්සනා වෙනම් ක්ෂණික සමාධිය හොඳට අඛණ්ඩව පවතිනවා තමයි සහතිකව පැය ගණන් සමාඩ විනාඩි ගණන් එක දිගට පවතින වෙලාවේ හිතේ තියෙනවා නිකන් අධිකාරී ශක්තියක් වගේ මෙහෙම හිටපංගෝ හිටින ගතියක් තියෙනවා අදිෂ්ඨාන කරෝ හිටින ශක්තිය තියෙනවා ආන් ඒ වෙලාවේ තමයි යෝගාවචරය තමන් පිළිබඳව අති මේ අතිශෝක්තියටත් වැඩිය අධිතක්ෂේර වලටපත් වෙනවා පක්ෂල ඉවර වෙලා මේක හැමදාම තියේ හැම වෙලාවෙම තියේ තියෙන්න ඕන කියලා নানা ආකාර පටලවිලි පටලව ගන්නවා. අන්න ඒ වගේ තත්වවලදී මොනම වේදනාවක් වින්දත් ආමිෂ වේවා නිර්ආමිෂ වේවා. එහෙම නැත්නම් මත්තර විදින තියෙන අවේදිත සුඛයක් වේවා. ඒක අතීතනාගත පච්චුප්පන්න අර කියන 11 ආකාරයේ කොයි එක වුණත් ඒ සියලු වේදනාවන් කෙරෙහි ඒක මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මේ නෙවෙයි කියලා දුරුවන් වීම සඳහා කල්ැතුව අවබෝධ ඥානයක් තියෙනවා. නමුත් ඒක එහෙම ධර්මයෙන් කරලා දෙන වැඩක් නෙවෙයි. දැන් මෙතෙන්ට යනකොට අර කියපු විදිහට සීලෙන් සමාධියෙන් යම් ප්‍රගමනයක් තිබුණට තාම උපක්ලේශවල තියෙන වංචනික ධර්ම එහෙම නැත්නම් මේ ෂටමායවි ගති අනුසය ආසෝ කෙලෙස් වල තියෙන ෂටමායවි ගති දැන් වැඩ කරන පටන් ගන්න නිසා යෝගාවචරයට උදැල්ලෙන් අයින් කරන කෙලෙස් කුණු නෑ දැන් කන් ඇන්දෙන් අයින් කරන්න තියෙන්නේ. ඊටාම සියුම් කොටස් වර්ගයක් තියෙනවා. එහෙම නැත්නම් ලිබඩ උපකරණයක් හදලා දැන් ලිමඩුව ඇතුලේ ඉඳගෙන කැටයන් කොටන එකයි කියේ. හොඳ ලීබඩුව හොඳට සමබරයි කල්පවතුන හොඳට වද්දලා පුරුද්දලා තියෙනවා ඊට පස්සේ කරන්න තියෙන්නේ කැටයන් කොටන්න. ඉතින් කැටයන් කොටන්න කොටන්න උපකරණේ වටිනාකමක් එනවා. ඒ කරන්න ගිහලා කුලීබඩුව සෞතු කරගන්නත් තරගයි. ආන්නේ වගේ සූක්ෂම වැඩක් තමයි ඒ භාවනාවෙන් මතුවෙන වේදනා පිළිබඳව 11 ආකාරයේ පිළිබඳව ඒ යෝගාවචරයා කොයි මේකටත් මායින් කරන්න නැතුව ඒක මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මේ නෙවෙයි කියලා මනානුවණින් සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං කියලා කියනවා. ඒක ඒ මේ සම්මප්පඤ්ඤාය කියන වචනයේ තියෙන තාක්ෂණික තේරුම දැනගන්න ඒ රාද සූත්‍රයේදී රාද කියන ස්වාමීන් වහන්සේ බුදුහාමුදුරු ගහනවා සම්මප්පඤ්ඤාය කිබන්තේ කිමත්‍යං කියලා. අපි හොයන සම්මප්පඤ්ඤාව සම්ම සම්මප්පඤ්ඤාව සම්‍යක් ප්‍රඥාව කුමක් සඳහාද? සම්මප්පඤ්ඤාය නිබ්බානත්‍යං කියලා කියනවා. නිබ්බිදත්‍යං කියලා. මේකේ නිබ්බිදා තමයි පහළ වෙන්නේ. විය යුත්තේ තමයි දිවි යුත්තේ සම්මා ප්‍රඥාවෙන් පහළ වෙන්න ඕනේ නිබ්බිදා. ඒ නිසා මේ විදියට භාවනාදී මතුවෙන සියලු වේදනාවන් පිළිබඳව ඒ අර 11 ආකාරයෙන් 11 ආකාරයට බලනවනම් ඒවම් පස්සං කෝසුසීම සබ්බ වේදනායේපි නිබ්බින්දති කියලා කියනවා. සියලු වේදනාවන් කෙරෙහි නිර්වින්දනයකටපත් වෙන ඇඟ හිරිවැටෙනවා. හිත නිකන් මේ හිරිවැට ගත්තා වගේ. අපි දන්නවා දත් ගලවන්න ගිහලා ඉන්ජෙක්ෂන් එක ගහලා හිරිවැටුණාට පස්සේ දොස්තර මහත්තයෙකු උඩ ඉඳගෙන අඬුත් දාගෙන අම්බරනවා ගලවනවා ජර්බර ගන්නවා තේනවා වේදනায় ඉන්නේ. ඒ වේදනාවේ යම් කිසි දුරස්තභාවයක් අපි ඇති කර ගන්නවා. අන්න ඒ වගේ ඒ දුරස්තභාවය ඇති කරලා දෙන එකක් නෙමෙයි යෝගාවචරය විසින් ඒ කියන ප්‍රතිශක්තිය, ඒ කියන ප්‍රතිදේහ, ඒ කියන එන්නත ලබාගෙන යන්න ඕනේ. නොලැබුණොත් ඒක පිළිබඳ අවබෝධයකින් තොරව ගියොත් මේ ලැබෙන සැප හෝ දුක පිළිබඳව කටමැත දොඩවන්න පටන් ගන්නවා. පූචානම් කියන පටන් අරගන්නවා. අතිශෝක්ති කියන පටන් ගන්නවා. අන්ධහැර පාන්න පටන් අරගන්නවා. ඒ කියන්නේ අං එන කාලේ. අං ආපුවාම ඉතින් ඒ අං පෙන්නන්නට තන තන ඇන ඇන අවිජිනවා වගේ අං එනවා මේ වෙලාවේ. ආ මේක දැනගෙන කටයුතු කරොත් එම්මතින් සිද්ධ වෙන්න තියෙන හානිය තමන්ගේ පෞෂත්වයට හෝ එහෙම නැත්නම් ඒ භාවනා පරිසරයට හෝ තමන්ගේ අනික් අයට අඩු කරගෙන පුළුවන් තරම් ಗುಣ වසංගගෙන ගුණාන්තර හංගගෙන ජීවත් වීමකුත් මේ නිබ්බිදාවේ හෙලි වෙනවා ඒ විතරක් නෙවෙයි ඒ නිබ්බිදාවට ගැළපෙන ආකාරයට පාවිච්චි කරන්න බැරි වුණොත් নানা ආකාර පටලැවිලි ඇති වෙනවා নানা ප්‍රකාර සංකීර්ණතා ඇති වෙනවා. ඒ සංකීර්ණතා වෙන්නේ ඊටාම දක්ෂම යෝගාවචරයට කියන එකයි මේ ශාසනයට වෙන පාඩුව. ඒ කියන්නේ මේ වෙනකොටත් එයා සීලයක පිළිහිట్లా තියෙන සමාධියක පිළිහිట్లా තියෙන්නේ. දැන් ඉදිරියට යන්න හොඳට ශේෂ්ත්‍රය තියෙනවා. ඉතින් මේ ශේෂ්ත්‍රය තියේදී පාටු අදහසකින් තමා පිළිබඳ අදි탁ෂීරුවකින් නැත්තම් කටමැද දෙට විලගේ පූච්චානම් කතා කරන්න ගිහිල්ලා එතන අහුවෙන්න ඉඳී. අන්නේ නොවීම සඳහා සියලු වේදනා පිළිබඳව මම නෙවෙයි මම නෙවෙයි කියනවා හිතන වගේම මේ ආර්ය ශාවක නිතර වග බලා ගන්න ඕනේ එන වේදනා සියලු දේවල් පිළිබඳව නිර්වින්දන ගතියක් නිර්වින්දන ගතිය තමයි ඇත්තටම අර මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි කියලා බලන බැල්ම. ඒ වෙලාවේ මේ සැප වේදනා ගැන විතරක් නෙමෙයි කතා කරන්නේ දුක් වේදනා ගැන නෙවෙයි. ඒ දෙකම ගෙවම් කරලා හම්බෙන අපිටම අදුක්කම සුඛ වේදනා ලැබුණත් ඒක ගැනවත් නැහැ වැඩිපුර මේ කියාපෑමකට යන්නේ පුළුවන් තරම් දැනගන්නමයි ඒ ඒ හේතුමත් වෙච්චා මේ ඒ ඒ ඵල මත වෙනවා මිසක් මේක මගේ බූදලට සින්න වෙලාවත් මට අධිකාරී ශක්තියවත් යට වෙලා නෙවෙයි දැන් මේ තියෙන தத்துவයට උපරිම ප්‍රයෝජනගෙන එහා පැත්තට යන්න නම් මේ ලැබිච්ච දේවල් පිළිබඳව පටලවා ගන්න යන්න නරකයි. පැටලෙන එක නම් ස්වභාවිකයි. ඉතින් ඒක නිසා මේ වේදනා සම්බන්ධ වෙන පැත්තේදී ඒකට ටිකක් යොමු වෙයිතව ওই දස උපක්ලේශ අපේ පොත්වල සඳහන් කරලා තියෙනවා. ඒ දස උපක්ලේශත් ත්‍රිපිටකයේ කෙලින්ම දකලා නෙවෙයි අටුවාවේ තමයි ගොඩක් කලාට විසුද්ධි මාර්ගය තමයි කර ප්‍රසිද්ධම ඒ දස උපක්ලේශ පහල වෙනවා ඕබාස ඥාන පීති ප්‍රසද්දි සුඛ ආදි වශයෙන් තමන් භාවනාදී බලාපොරොත්තු වෙච්ච සියලුම ගුණ වෙන විදිහට කියනවා සියලුම චෛතසික මෙයාට කියනවා සෝබන චෛතසික කියලා මේ අටුවා විවරණයේදී සඳහන් කරන අභිධර්මයේදී ඒ සෝබන චෛතසික නිකන් දියාරුවට නෙවෙයි කැට කැට එන්න පටන් ගන්නවා. ඕභාසය කියන එක සමහරලාට රාත්‍රියේ නිදා ගන්න දෙන්නේ නැති මට්ටමට එන්න ඉඩ තියෙනවා. ඒ වගේම ඥානය කියන එක ඊටාත්ම තීක්ෂණව මේ හේතුඵල ධර්ම වැටහෙනවා. මේක වේදනාවක් මේක සංඥාවක් මේක සංස්කාර කියලා ඒ ඒ චෛතසිකවල කෘත්‍යයන් හොඳට බෙන්වෙන් වැටෙනවා. ඒක පේන්නේ නිකන් මේ අතිමානුෂික අධිමානුෂික ශක්තිවත් මානසික ශක්ති වශයෙන් තමයි ඒ තරමටම පිරිසිදුයි ඒක. ප්‍රීති ඒ පහළ වෙන්න පටන් අරගත්තාම ඒක අමානුෂික ප්‍රීති කියලා කියනවා. අමානුෂික රතියක් පහළ වෙනවා කියලා. ශුඤ්ඤාගාරම් පවිත්තස්ස සන්තචිත්තස්ස බික්ඛුනෝ අමානුෂී රති හොಂತಿ පස්සන්තෝ උදයබ්බයන් කිය විපස්සනා භාවනා කළ හොඳට භාවනාව ඒ ඇදිලා යන වෙලාවේදී තනිකර තමන් කිසිම ආමිෂයක සම්බන්ධයක් නැතුව දෙවන්නේක සම්බන්ධයක් නැතුව පැත්තකලා භාවනා කළත් පුදුමාකාර රතියක් එන්න පටන් අරගන්නවා ඉතින් ඒව ආවට පස්සේ මේ වේදනා චෛතසිකයේ එක එක පැතිකඩවල් ඉතින් ඒක අන්තිමට මේ මගේ වේච සැප නැත්නම් මමයි මේක උපයාගත්තේ මේක මගේ මම මගේ ආත්මය කියලා කියවෙන ගතිය ස්වභාවයක් එකම තමයි ඒකේ ඉන්නකොටම හේතුඵල ධර්ම පමණයි යම් හේතුඵල හේතු කොටස එකතු වුණා ඒ ඵලයේ මෙතන ලැබෙනවා ඒක මට විතර නෙවෙයි කාටත් වෙනවයි කියලා ඒ ප්‍රීති විතරනේ කොයි එකටත් ආන්නේ විදියට බලන්න පුළුවන් ගතිය කියලා කියන්නේ අපේ ජීවිතයේ තියෙන උත්කෘෂ්ඨම දානය කියලා කියනවා. අපි සාමාන්‍යයෙන් දානෙට දස දාන වස්තු පූජා කිරීම <clears throat> සාමාන්‍ය සම්මුති දානය කියලා අපි කියනවා. ඒ දස දාන වස්තු පූජා කරනකොට කරනකොට ඉතින් යම් කිසි කෙනෙකුට හිතෙනවා දැන් මම මෙච්චර යමක් හම්බ කරගෙන අනුන්ට සපදීගෙන දාන කටයුතු කරනකොට මේක උත්කෘෂ්ඨ කරන්නේ කොහොමද කියලා ඉතින් ඒතකොට කියනවා අසිල්වත්ව ඉඳගෙන සිල්වතෙකුට දන් දෙනකොට දානේ ශ්‍රේෂ්ඨ වෙනවයි කියලා. එහෙම නැත්නම් මහත්ඵල මහානිසංස වෙනවයි කියලා. ඉතින් ඒක තව පැත්තකින් කියනවා සිල් ලක්ිනවයි කියලා කියන්නේ මේ බය දෙන්නේ නැහැ කියන එකයි කියලා. සිල් රකින්න කියන්නේ මරන්නේ නැහැ හොරකම් කරන්නේ නැහැ කාමීත්‍යාචාරය කරන්නේ නැහැ. ඒ නිසා මේ බය මරණ නැතිකට අපි අභය දෙනවයි කියලා නිකන්. ඒ නිසා සීලය බුදුහාමුදුර සඳහන් කරලා තියෙන්නේ ආර්යයන් වහන්සේලාට නැත්තම් පැවිද්දන්ට ඉස්තරලා තියෙන එකම දානේ. ඒ කට්ටිය අනුන්ට අභය දෙනවා. කිසිම වෙලාවක Taman නිසා අනුන්ට තැතිගැන්මක්, චම්බි තත්ත්වයක්, බයක් ඇති කරන්න දෙන්නේ. ඉතින් මේ අභය දීම වස්තු දාණයට වඩා බොහෝම ශ්‍රේෂ්ඨයි. බොරුවෙන් කෙලෙමින් හිස් වචනෙන් පරිස වචනෙන් කවදාකවත් කවුරක්වත් නම ගරින්නේ නැහැ. ඇරියොත් දැනගන්න තමන්ගේ ලකුණු කැපෙනවා කිය. මොකද ඒකට මනසට සැකයක් බයක් පහළ වෙනවා. එවැනි දෙයක් නැති වෙන්න උත්සාහ කරනකොට අබේදානය කියලා කියනවා. ඒ අබේදානය දෙනකොට ඒක යන්නේ සදාචාරාත්මක මට්ටමකට. ඊට පස්සේ නීවරණ දීලා දානවා කියන එක තන්නේ කර මම දැන් මෙතන කියන මට්ටමට එන්නේ. අබේදානය දෙන්න කවුරු හරි ඕනේ. පක්ෂයක් සම්බන්ධ වෙන්න ඕනේ. හොරකම් නොකර ඉන්නත් පාර්ශවයක් අවශ්‍යයි. කාමීත්‍යාචාරය නොකර ඉන්නත් පාර්ශවයක් අවශ්‍යයි. බොරුව කේලම ඉස්සචන පස්සන සේරම ආචාර ධර්ම, සමාජ ධර්ම, මේ සමාජ ධර්මයන්ගෙන් අනුන්ට බය නොදී ඉන්නවා කියන එක තමයි සීල කියන්නේ. හික්මෙනවයි කියලා කියන්නේ. සදාචාරය කියන්නේ, ශිෂ්ටාචාරය කියන්නේ. ඒකට ගියාට පස්සේ තමයි නීවරණ දීලා දාන. නීවරණ දීලා දානවයි කියලා කියන්නේ දෙවන්නේක් සම්බන්ධ නැහැ. ඒක නියයි ඉබ්බා කට්ට ඇතුලට ගියා වගේ ඇතුලේ වැඩක්. දැන් ඒක දුන්නට පස්සේ තමයි මේ මට්ටමේදී කටයුත්තක් තියෙන්නේ Taman කරාපෑමෙන් මේ උත්කෘෂ්ඨ සෝබන චෛතසික මම නෙවෙයි කියලා අතහැරලා දාන්න. මගේ නෙවෙයි කියලා අතහැරලා දාන්න. මගේ ආත්මේ නෙවෙයි කියලා අතහැරලා දාන්න. ඉතින් මේකටත් ඔය ඥානදි පාවිච්චි කරන වචන සෙට් එකේ හේමම බුදුහමර පාවිච්චි කරන ඡාග පටිනිසග්ග මුත්‍ති අනාලය කියලා. ඡාග කියලා කියන්නේ ඒන දේවල් අයිතිවාසිකමට ගන්න නෙවෙයි. පටිච්චසමුප්පාද කියලා අතහැර දානවා. මුත්‍ති කියලා කියන්නේ මිදෙනවා. අනාලය කියලා කියන්නේ ආලය හරප දානවා. ඉතින් මේක ඇත්තටම පුහුණු වෙලා යා යුතු දෙයක්. මේකට තවත් එකක් තමයි ඒ කියන ඔය වේදනාව පිළිබඳව මේ සුබ පැත්ත අපි කියන සෝබන පැත්ත එnde ඉස්සලා අන්ත දුක්ඛිත පැත්තක් හරහා මෙතෙන්ද ගෙනියන්නේ. ඒක නිසා අනිවාර්ය හැඟීමක් ආකර්ෂණයක් එnde ඉඳ තියෙනවා. ඉස්සලා කම්මැලිකම, නීරසකම, ඒකාකාරීකම හරහා ගිය විඤ්ඤාණයට විතරයි මේක හම්බ වෙන්නේ. නිසා ඒ මනසට හිතෙන් දිරතන මේක ඒකාන්තයෙන් මගේ දක්ෂකම නිසා හම්බෙච්ච එකක් මේක මගේ එකක් කියලා හිතෙන් දිරතන අන්න එතනදී කරන මේ අයිතිවාසික නොකීම ඇඟේ ගා ගන්න නැතුව බුදලිට ගන්නේ නැතුව ඉන්න එක තමයි නිබ්බිදාව කියලා බුදුහාම දේශනා කරන්නේ. ඒ නිබ්බිදාව පුහුණු කටයුත්තක්. පුහුණු කටයුත්තක් කියලා කියන්නේ දාඩිය දාන කලබල කරන වැඩක් නෙමෙයි. ඒ මානසිකින් කර යුතු අභ්‍යාසයක් අතහැර දැමීම. ආලේ හැරපීමක්. අන්නේ වේද ඒ නිබ්බිදාව වින්දනය කරන්නේ නැතුව නිර්විද වේදේති කියලා කියන්නේ නිබ්බේදීති කියලා නිබ්බිදා වෙලා තිනවා. ඒ නිර්වේදයට ගියොත් බුදුරජාණන් වහන්සේ සඳහන් කරලා තියෙනවා ඒ බලන වස්තු වල තියෙන රංජනය කරන ගතිය ඉබේම ඒ කියන්නේ කළු සුදු දර්ශන වර්ණ දර්ශන කළු සුදු වෙන්න පටන් ගන්නවා. රංජනය කරන දෙයක් නෑ. මොකද රංජනය අපි කරන්නේ සැප සොයන ගමනේදී පමණයි. ඒකාන්ත සැප හොයන්න ගියොත් අපිට තේරිලි බේරිලි තියෙනවා. අරයට වැඩි මෙයාට ඕනේ, මෙයාට වැඩි අඩු මෙයාට ඕනේ. ඒත් ඔක්කොම එකට පොදුවේ තියෙනවා නම් රණ්ඩු නෑ. දැන් අපි සාමාන්‍යයෙන් ජීවිතය පවත්වන්න ඝන අවශ්‍යයි, ද්‍රව අවශ්‍යයි, වාතය අවශ්‍යයි. ඔය ඝන ද්‍රව්‍ය ආහාර කියලා ගන්න එකට තමයි ලෝකේ උප්පරිම රණ්ඩු තියෙන්නේ. 10ක් විතර ජනතාව මුළු ලෝකේ තියෙන ආහාර වලින් 90ක් විතර පානය කරනවා. ඒගොල්ලෝ 40ක් විතර ලෝකේ ආහාර පාවිච්චි කරන්නේ මත්ද්‍රව්‍ය පෙරන. පෙරලා හොඳට කාලා හොඳට බීලා ගොරෑදාද පුදිනවා. ඊට පස්සේ 90ක් විතර ජනතාව ඉතුරු වෙච්ච රොඩ 110ක් විතරන උලා කකා ජීවත් වෙනවා. එනිසා කියනවා නිදා ගන්න පිරිස ගත්තොත් ඒ පිරිසෙන් 90ක් පමණ නිදා ගන්න බඩගිනි කියලා. ඇති වෙන්න කුස පුරව ගන්න නැහැ. ඒ තරමට බරණ්ඩු කරනවා ඒකෙන් තමයි අද පාලනේ ලෝකයේ මේ පොහසත් දුප්පත්කම් බලන්නේ. නමුත් ආහාර නැතුව ඝන ආහාර නැතුව මාස 6ක් විතර මිනිහෙකුට ඉන්න පුළුවන්. ඊට දුඟාක් වැදගත් ජලය. ජලය නැතුව දවස් 7කට වැඩි ඉන්න බෑ. ජලයට එච්චර රණ්ඩු නෑ. සමහර රටවල් වල තියෙනවා. එච්චර රණ්ඩු නෑ වතුර ටිකක් කාටද ඉල්ලුවොත් නිකන් දෙනවා. කොළඹ නම් කියනවා කිරි බෝතලෙට වැඩි වතුර බෝතලයක් ගණන් කියලා. නුරීලේ පැත්තෙන ගොවියෝ තර්ක කරනවා ලංකාවේ කිරි බෝතලයකට ඒගොල්ලන්ට ගෙවනකට වැඩිය ගාණක් ප්ලාස්ටික් වතුර බෝතලයකට කොළඹ ගෙවන්න ඕනේ කියලා. පිටරට ගියොත් නම් ඊට වඩා බොහොමත්ම වැඩි මම එන දවසේ ගියා හදිස්සිය බෝතලයක් නැති නිසා බෝතලයක් ගන්න ඩොලර් 3මාරක් ගත්තා. ලංකාවේ මුදලින් බැලුවොත් රුපියල් 400ක් විතර වෙනවා. බෝතලෙ මට ගේන්න හිතුණා මේක. ඒ තරම්ම මේ කොහමද මම හිස් කරලා ප්ලේන් එක ඇතුළට ගෙනියන්න ඕන තරම් බෝතලෙ ගත්තේ. ඒ තරමට වතුරේ තියෙන සමහර තැන්වල නමුත් අපි හොඳටම දන්නවා ඝන තරම් නෑ ද්‍රවවලට ඉල්ලුමකුත් නෑ රණ්ඩුවකුත් නෑ. ඊට පස්සේ තමයි වාතයේ තියෙන්නේ හුළඟ නැතුව ජීවත් වෙන්න පුළුවන් විනාඩි 7යි කිසිම රණ්ඩුවක් නෑ. නොමිලෙදෙනවා. ආන්නේ වගේ තමයි මේ භාවනා කරගෙන යනකොටත් එnde ende ende ende assumeෙන්දී හුඟක් වටිනවා. හුඟක් වැදගත්. නමුත් එතෙන්ට යනකොට රණ්ඩුවක් නැහැ. ඒක හම්බ වෙන්නේ නිතරගෙම තමයි. අන්නේ හම්බ වෙච්චාම එතෙන්දි බුදුහාමුදුරකෙද ගිහිල්ලාපත් වෙලා කියනවා මේකට අයිතිවාසිකම් කියන්න එපා. හරි කැතයි. මේ වාතේ මගේ කියලා කියන්න හදනවනම් කවුරු හරි මේ හුස්ම ගන්න එපා මෙතෙන් දෙන්න එපයි කියලා. හරි කැතයි. මොකද ඒක මේ මේ අපිට මනරට හම්බෙච්ච වටිනා දායාදයක්. ඒ වගේ තමයි මේ භාවනා කරලා හම්බෙන්නේ මේ සෝබන වශයෙන් ලැබෙන වේදනා මම මාගේ කියන්නේ පෙළඹෙන්නේ නැති නැති වෙන්න හේතු ගොඩක් තියෙනවා බුදුහාමර ඒක මතු කරලා කියන නිසා ලෑස්ති වෙලාම යන්න මම මොනම හේතුවකින්වත් මම මම භාවනා කළා මට මේක හරි ගියා හෙටත් මේක මට එන්න ඕනේ අරක එන්න ඕනේ මේක නොඑන්න ඕනේ ආදි වශයෙන් අන්න ඔය තේරුම් බේරුම් ගති හිතේ තියෙන කෂඩ ගති එහෙම නැත්නම් කෙලස් ගති අනිව නැතුව භාවනා කරන්න යනවනම් ඒ රංජනේ නැති වෙලා යනවා මේක මගේ කරගන්න අල්ල බදා ගන්න ගතිය ඒක නිසා නිබ්බින්දති විරජ්‍යති විරජ්‍යති කියන විරංජනේ වෙලා නැ විරංජනේ කියන එකට විරාගී කියන එක තමයි ඊට පස්සේ විරංජනේ වෙච්ච මිනිහට කියන්නේ විරාගී පුද්ගලයෙක් කියලා. ඒ පුද්ගලයාට ඊට පස්සේ හරිය තේරුම් බේරුන්නේ නැහැ. දැන් අපි ඔය ඉස්සර හිටියා පොඩ්නේරිස් උපාසක මහත්තයා ඒ උපාසක මහත්තයා කියන්නේ මේ ආස්තක කියන මිනිස්සෙක් මේ වෙලාවට හිටියා නම් එහෙම හැමදාම ස්පීකර් පැඳගෙන කෑ ගන්න. මැරිලා ගියා. ඒ වන්සේ කියනවා හැම කෙනාටම අවසර මේ කෙසෙල් කණක් ගත්තා මුල් ලැබරේම ලෝණ කරන්න. ඉතින් දෙන්නේ එක කාලා හිටපුවාම ඔගේ ප්‍රශ්නයක් නැහැ නෝ හැම කෙනාම කියනවලු මට මුල් ලැබරෙන් ඕනයි කියලා. ඉතින් මුල් ලැබරේ තමයි රණ්ඩුව තියෙන්නේ. අපිට කොයි එකක් කෙහෙල් කණේ එකම රසයි කියලා දන්නවනම් උඩත් එකයි යටත් එකයි කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් මේ වේදනාව පිළිබඳ දන්නේ නැති ඇත්තෝ හරීම මේ කොහොමද කියන්නේ? හරියටම ඒ දෙයම ඉල්ලනවා. ඒ වෙලාවට මිලන ප්‍රමාණය මිලනවා නැත්තම් බෑ. ඊට පස්සේ රණ්ඩු. ඉතින් අපිට කොයි වෙලාවෙත් කොයි එකත් කොහොම හරි කමක් නැහැ කියන තැනට ගියා නම් විරාගයටපත් වෙනවා පුද්ගල. හැබැයි එහෙම පුද්ගලට සමාජයේ ජීවත් වෙන්න බෑ. මොකද සමාජයේ ජීවත් වෙන්න රණ්ඩු අවශ්‍යයි. අරටදී මෙයාට මට තියෙනවා මට ඕනෙලාට මට ගන්න පුළුවන්කම තියෙනවා ආදි වශයෙන් තමයි අපි මේ සමාජයේ පුළුවන් කාර්කම් පෙන්වන්න තියෙන්නේ. ඒකට විරාගයට බැඳෙනකොට ඒ මනුස්සයා දිනනවා සටනක් යුද්ධ කළ රණ්ඩු කළා නෙමෙයි නිතරම ජයක් තියෙන්නේ. ඒක බුදුහාමුදුර අපට පෙන්ලා දීලා තියෙනවා. වේදනාවක් ආවට ඒ වේදනාව මොන જાති වේදනාවක් වුණත් ඒකට අයිතිවාසිකම් කියන්න එපා. එතකොට විරාග සංඥාව නැත්නම් විරාගය ඇති වෙන විරාගය කියලා කියන්නේ මිදීමක්. විමුච්ඡති. ඒ විදිහට නෑ ආඩපාලි කියවිලක් රණ්ඩු ගබරයක් හෙට්ටුවක් මොකක්වත් නෑ මේ විමුක්තිය උනාට පස්සේ විමුක්තമിതി ඥානං කියලා එකක් තියෙනවා විමුක්තස්മിതി ඥානං කියලා මම විමුක්ත වුණා කියලා දන්නේ ඇත්තටම හොඟ වෙලාවට අපේ හිත තියෙන එතන අපි නොදන්නාකම නිසා අපිට බුද්ධිය නැහැ ඒක හරියට අර අදුක්කම සුඛ වේදනාව වගේ තමයි අදුක්කම සුඛ වේදනාව කියලා කියන්නේ දවසේ වැඩි වේලාවක් අපිට නොමිලේ ලැබිලා තියෙන දේ නමුත් අර සැප වේදනාව කෙරෙහි ඇති අතිශය කැමැත්ත නිසා හොයාගෙන යන ගතිය නිසා අපි පාගගෙන අදුක්කම සුඛේ පාගල පොඩි කරගෙන සැප හොයාගෙන යනවා. සැප හොයන්න යන දුක ලැබෙන්නේ. ඒක නිසා අපිට තුනම නැතු යනවා. ඒක නිසා මේ විමුක්ති ලැබපු වෙලාවේ මේ විමුක්ති මිත්‍ය ඥාන කියන එක මම විමුක්ත වුණා කියන එක පොඩි දෙයක් නෙමෙයි මොකද හොඳට මතක තියාගන්න නිවනට යනකම් කවදාකවත් නිවන පිළිබඳව අපිට හැඟීමක් ගන්න බෑ. අපි ළඟ දැනට තියෙන නිවන කියන එක පිළිබඳව හිතාගත්ත දෙයක් හිතලුවක්. ඒ කවදාකවත් නිවන නෙවෙයි කියලා නම් කියයි. ඒක නම් 100%ක්ම සාර්ථකයි. යමක් පිළිමද නිවන කියලා හිතා ඉන්නවනේ ඒක නෙවෙයි නිවන කියන්නේ. නිවන කියලා කියන්නේ ගියාට පස්සේ විතරක් වැටෙන දෙයක්. ඒ නිසා මේ අවබෝධය ලැබුවාට පස්සේ වුණත් ඒ පුද්ගල දැම්මම අවබෝධය ලැබුවා කියලා තේරුම් ගන්න එක ඒක විශිෂ්ට ඥානයක්. ටැග් දුන්නාට පස්සේ බාර ගන්නවයි කියන එක. අපි සාමාන්‍යයෙන් කියනවා තෑග්ග දුන්නට වැඩිය හොඳයි. තෑග්ග දෙන එක ලොකු දෙයක්. නමුත් තෑග්ග දෙන එක බාර ගන්න ඊට වැඩිය ලොකු දෙයක්. භාවනා කරන කෙනෙකුට හුඟක් වෙලාවට ඒකේ දොර ඇරලා තියෙන. නමුත් කවදාකවත් අපි ඒ දොරෙන් ඇතුල් වෙන්නේ නැහැ. මොකද අපි මොනවද දෙයක් බලාපොරොත්තු වෙන්නේ. මොකද්ද චිත්ත රූපයක් බලාපොරොත්තු වෙන්නේ. ඒ චිත්ත රූප සියල්ල නැති තැන තමයි නිවන තියෙන්නේ. ඒ නිසායි විමුක්තස්මිති විමුක්තස්මින් ඉති ඥාන මෙයයි මේ විමුක්තිය කියලා දැනගන්නවා කියන එකත් විශිෂ්ට දෙයක්. ඒක වෙන්න පටන් ගන්නේ ඒ දිහාවට භාවන හැරෙන්නේ මේ නිබ්බිදා ඥාණයෙන් තමයි. ඒ නිබ්බිදා ඥාණයට යන්න බැරි මොකද්ද? අර ලැබෙන ඕපාස ඥාන පීති පස්සද්දි සුඛ අදිමොක්ඛ ආදී දේවල් වලට පුදුමාකාර ඇලිලක් ඇලෙනවා. ඒකෙදිත් කියනවා මේ 10ම හැම කෙනාටම එන්නේ නැහැ. සමහරක් එව්වා එනවා. ඒ වගේම තමයි ඔය ඒ වේදනා චරිත තියෙනවා වේදනා කියන්නේ වින්දනයේ බර චරිත ඒගොල්ලන් මේ උපක්ලේශ 10න් කරදර කරනවා. නමුත් සමහර පිරිසක් ඉන්නවා ඒ අතන වේදනා පිළිබඳ භාවනාදි ප්‍රශ්නකුත් නැහැ. එහෙම නැත්නම් හම්බ වෙන මේ සුඛ වේදනා ප්‍රීතිපස්සද්දි වගේ දෙයකින් භාවනා ප්‍රතිඵලයක් වශයෙන් අතිරේක අහුවිලක් අහුවෙන්නේ නැහැ. ඒ අත ගොඩක්කට අහුවෙන සංඥාවට. සංඥාවට අහුවෙන අයටත් අර වාගේම බොරු වලවල් 10ක් තියෙනවා. ඒ අතන විශිෂ්ට අභිඥා පිළිබඳව තමයි කැමැත්ත තියෙන්නේ. ඒක තමයි ඒගොල්ලන්ගේ විශිෂ්ට ඒ කියන්නේ විශේෂඥත්වතාවය. ඒ නිසා නීවරණ නැතුව කය කය කය බරගතිය නැතුව ඒ කියන්නේ කය පස්සම්බනේ වෙලා වේදනාව පිළිබඳව යා ප්‍රශ්නකුත් නැතද්ද බල උග්‍ර වේදනාවට යා සැලෙන්නෙත් නැහැ. දුක් වේදනාවක් කරබර කරන්නේත් නැහැ. ඒ නිසා යාට ගොඩාක් වෙලාට ඒ සංඥාව පිළිබඳව මේ විශිෂ්ට පහළ වෙන්න පටන් ගන්නවා. එතෙන්ද තේරෙන පටන් අර ගන්නවා sannivedanaya නැතිකම නිසා තමයි මේ ලෝකේ ප්‍රශ්න තියෙන්නේ කියලා. අපි දවසේ ඉඳලා උදේ ඉඳලා හැන්ද වෙනකන් කතා කරත් වචන උගමාරුවක් වෙනවා මිසක sannivedane වෙන්නේ නැහැ. sannivedane කියලා කියන්නේ වෙනමම කතාවක්. කවදා හෝ sannivedane වෙනවනම් ඔච්චර කතා කරන්න දෙයක්වත් නැහැ. ඉතින් මේක හොඳට අපිට පේනවා ඔය පවුල් වල අඩදබර වෙන්න ප්‍රධානම හේතුව එයා කියන දේ නෙමෙයි මෙයාට ඇහෙන්නේ මෙයා කියන දේ නෙමෙයි එයාට ඇහෙන්නේ. ඇහෙන්නෙම වෙන මොකක් හරි එහෙම නැත්නම් කේලමකින් පටන් ගත්තට පස්සේ සම්පූර්ණ ඒ දෙන්නේ අතර තියෙන සුද්ධතාවය නැති වෙන්න පුළුවන්. ඉතින් අර බුරුමේ ඉන්න කාලේ ස්වාමීන් වහන්සේ කියනවා ඒ බුරුමේ කුල නැහැ ભેද නැහැ. නමුත් රට වශයෙන් අපේ ලංකාවේ උඩ රට ભેදේ පාත රට ભેදේ තියෙන වගේ ભેද තියෙනවා. ඒක පළාතක් තියෙනවා. දැන් අපේ පැත්තේ උඩ රට පැත්තේ කතාව තියෙනවා. මාතර පැත්තේ මිනිස්සු මේ මේ යන්ත්‍ර මන්ත්‍ර ඌණි අඟුරුකම් හොඳට දන්නවයි කියලා. අන්න ඒ වගේ එහෙත් තියෙන පළාතක් ඒ මිනිස්සු ඒ දේවල් වලට දක්ෂයි, গুপ্ত විද්‍යාවට. අනිත් පැත්තේ මිනිස්සු නෑ. ඉතින් මේක දන්නේ නැතුව විශ්වවිද්‍යාල කියලා යාළු වෙච්ච දෙන්නේ ඒ ගම් ඒ ප්‍රතිවිරුද්ධ පළාත් දෙක දෙනේ බැඳලා සුවසේ ජීවත් වෙනවා. ඉතින් මේ මිනිස්සුන්ට පෙන්වන්න බැරිලු මේ දෙන්න අර උඩරට කතා උඩරට මිනිස්සුකෝ පාතරට මිනිස්සුකෝ බැඳලා සුවසේ ජීවත් වෙනවා. ඉතින් මිනිස්සු මේ දෙන්න කඩන්ඩ විවිධ විදියට කට කතා කියලා. ඉතින් කිව්වලු අර යంత్ర මන්ත්‍ර දන්නේ මේ ගෑණිගේ පැත්ත පුරුෂයාගේ පැත්ත දන්නේ නැහැ. ඒ ස්ත්‍රියට කතා කිව්වලු ඔබේ මිනිස්යාගේ ඒ මිනිස්යාගේ තියෙන අමනුෂ්‍ය දෝෂයක්. එයාගේ මේ අන්තිම කොඳුයට පෙළ එළියට ඇවිල්ලා දික් කියලා තියෙනවා පොඩි නැට්ටක් වගේ එකක් තියෙනවා බලපන් කියලා නිඳ ගියාට පස්සේ. ඊට පස්සේ මිනිස්සුන්ට කිව්වලු උඹේ ගෑණි ඉන්නේ ඔබට නිඳ ගියා මරණ්ඩයි ඒක නිසා පරිසමේ ජීවත් වෙනවා කියලා. ඉතින් දෙන්නට කියලා තියෙනවා අනේ මේ තරහක් නෙමෙයි කියන්නේ ඕගොල්ලෝ හොඳට ජීවත් වෙන්න පරිසම් වෙන්න කියලා. ඉතින් මේ දෙන්නගම හිතේ මේක වැඩ කරලා තියෙනවා. ඉතින් ගෑනිටත් අවශ්‍යතාවයක් තිබිලා තියෙනවා බලන්න. මිනිස්සුත් බලාන ඉඳලා තියෙන්නේ නිින්ද වගේ දාලා මේ මිනිස්සු ඇවිල්ලා මාව මරන්න හදනවා කියලා. ඕම බල බල ඉඳදී අර නිින්ද ගිහිල්ලයි කියලා හිතන වෙලාවේ පොඩ්ඩක් පිටිපස්ස අත ගාලා බැලුවලු නැට්ට තියනවා කියලා. ඒකට මිනිහා පීයට කොට මේ කැත්තක් තියාගෙන ලොබු දියලා තියෙන ගත්ත ගමන් ගහපුවම ගෑණි මැරලා ගියලු එතන. ඉතින් ටික දවසක් ගියාට පස්සේ ඒ මනසට තේරුණාලු මේක තන්නේ කර මේ දෙන්න අතර sannivedanakin නෙවෙයි පිට ඉන්න කට්ටිය දාපු මේ කේලමක ප්‍රතිඵලයක් කියලා හැමදාම සෝන ගහවට කියලා අඬලා අඬලා අඬලා පස්සේ මේ මනුස්සයත් වහකාලා මැරිලා තියෙනවා. ඉතින් පවුල් ඇතුලේ දෙන්නන් අතර එකනට එකනටම කතා කර ගන්න ගතියක් තියෙනවා කො වෙන්නේ. ඉතින් මේ වගේ එකම පවුල කන දෙන්න විතරක් නෙවෙයි අද හොදට හොයලා තියෙන දෙයක් තමයි මොලේ වම් පැත්ත දකුණු පැත්තත් එක්ක කවදාකවත් ගනුදෙනු කරන්න නැහැ අපි සාමාන්‍යයෙන් වම් පැත්තේ මොලේ හරීම තර්ක වලට බරයි. එහෙම නැත්නම් හැමදේම කරන්නේ කිරලා මැනලා තෝරලා ඔක්කොම කරලා කරනවා. දකුණු පැත්ත මොලේ එන ඕන දෙයක් පාර ගන්නට ලෑස්ති. ඒක තමයි సౌందර්ය පැත්ත කටයුතු කරන්නේ. මේ දෙන්න කවදාකවත් නැතිලු එකිනෙකාට කටයුතු කරන්නේ. ඉතින් ඒක නිසා අපේ මුළු ජීවිතේම අපි බොහෝ විට ගත කරන්නේ දකුණු වම් පැත්තේ මොලේ විතරයි වැඩ අරගන්නේ. දකුණු පැත්තේ වැඩ ගන්නෙම නැහැ කියලා. ඒක brand new. politicians ලගේ දෙකම brand new කියලා කියනවා. කවම දෙයක් වැඩ ගන්න ඔක්කොම සෙක්‍රටරිලව තමයි වැඩ කරන්නේ. වැඩ කරන සාමාන්‍ය මිනිස්සුන්ට එහෙම කරන්න බෑ. මිනිස්සු ටිකක් මහන්සි වෙන්න වෙනවා. ඒගොල්ලන්ගේ වැඩ කරන්නේ ඕනකට වැඩිය වැඩ කරන්නේ වම් පැත්ත තර්කයට යන්නේ. හොඳට භාවනාවේදී සංසිඳනකොට විතරයි මේ දකුණු පැත්තේ තියෙන సౌందර්යය එහෙම නැත්නම් සියල්ල පිළිගන්න පුළුවන් ගතිය, උපේක්ෂාව, එහෙම නැත්නම් පිරිච්ච ගතිය, සම්පත්‍ති කර ගතියට එන්නේ. ඉතින් මේ දෙක කතා වැඩ කරන්නේ නැති නිසා අපේ ඇතුලේ සෑහෙන යුද්ධයක් තියෙනවා. හෘද වස්තුව නැත්තම් හැඟුම් බරපැත්ත කියන එක තර්කෙ පිළිගන්නේ තර්කෙ කියන එක හැඟුම් බරපැත්ත ගන්න. දැන් මේ භාවනා කරලා කයේ තියෙන පස්සම්බනේ කාය පස්සම්බනේ කරලා වේදනා කරදරේ අයින් කරපු ගමන් වෙන වේදනා කරදරේ නැති જાතියක් ඉන්නවා ඒගොල්ලන්ට මේ දෙක අතර සම්බන්ධය හොඳට පේන්න පටන් අරගන්නවා මෙන්න මේ පේන්න පටන් අර ගන්නකොට ඒ සංඥාව පිළිබඳව විශේෂණේ වෙච්ච චරිත තියෙනවා. ඒ කියන්නේ ඒවා උපනිෂ්ඨේ සම්පත්‍ය අනුව ඇවිල්ලා තියෙනවා. ඒ ගොල්ලන්ට පේනවා මුළු ලෝකෙම පාලනය කරන්න පුළුවන් මේ sannivedana අතර ගත්තොත් කියලා. ඕක තමයි අද ලෝකෙ වෙලා තියෙන්නේ. අද තියෙන්නේ අපි ඉන්නේ sannivedana information technology අද ඉන්නේ. ඕනෙම තොරතුරක් අපිට හදන්න පුළුවන් තොරතුරු හදලා දීපුවාම ඔය කොච්චර උගත වුණත් කනවා. සීමාන්තිකව කනවා. ඒකින්ද අද මේ මෑතක ඉඳලා හොඳට පේන්න පටන් ගත්තා. මෙන්න මේ වැඩේදී දක්ෂ වෙන sannivedanaya මතින් තොරතුරු අතර ගැනීම මතින් ලෝකේ පාලනය කරන જાතිය ඔය සංඥාචෛසිකෙන් තමයි වැඩ කරන්නේ. අන්න ඔය සංඥාචෛසික වැඩ කරන නැත්තන්ගේ විශේෂ ගතියක් තියෙනවා গুপ্তයි. ඒගොල්ලෝ මේ මැජික් පැත්තට බරයි. ඒගොල්ලෝ හැම වෙලාවෙදීම මේ ගූඪ වැඩ කරනවා, গুপ্ত වැඩ කරනවා. ඒ වගේම විශිෂ්ට සේවාවල් මනුස්සයන්ට කරනවා. ඔක්කොම ඇස් බැඳුම් විතරයි හැබැයි. ඔබේ ලෝකෙට පේන්නේ යමක් සිද්ධ වෙනවා වගේ. ඉතින් මෙන්න මේ වගේ භාවනා කරන යනකොට නිවන නෙවෙයි Tamanට හම්බ වෙච්ච මේ බාධක කරදර දෙක නැති වුණාට පස්සේ අන්නවරගේ යටිහිතේ ලාභ සත්කාර සම්මාන ලබන අදහසකින් හෝ අර සංඥාව හසුරවන්න පටන් අරගත්ත මිනිසයා ඒකෙන්ම ඇඹරිලාම යනවා. ඒ පාටු තේරිල්ල නිසාම එතනින්ම ඇඹරිලා යනවා. ඒක නිසා හොඳට පරිසං වෙන්න ඕනේ. මේ මත්තමට භාවනාව යනකොට ඒ සමහර තර්ක සමහර වැඩ හිතුවට වැඩිය බොහෝම ප්‍රතිඵල දෙන්න පටන් අරගන්නවා. ඒ ප්‍රතිඵල දෙන්න පටන් අර ගන්නකොට ඒ දේවල් පරිශන කරන්න නතර වුණොත් ඒක එතන දියසුලියක් ඇති කරනවා. ඉතින් ඒ දියසුලියට අදාළ මිනිස්සු ඒකට වට වුණාට පස්සේ ඒ දෙගොල්ලටම ඒ නිවන අමතක වෙනවා සත්‍ය මතක නැති වෙනවා ඔය ගූඪ গুপ্ত දේවල් බටහිර යද තන්නේ ක්‍රම බුද්ධ ආගම මේ හීලින් වලට එහෙම නැත්නම් තෙරපිටික්. සුව සේවාවකටයි භාවනා කරන්නේ. එක එක්කත්ම මම දකින්නේ නිවන ප්‍රාර්ථනා කරා. මොකද නිවන කියන එක කොහොමඩක්වත් ඒගොල්ලගේ ශේෂ්ත්‍රේ නෑ. මොකද බටහිර මානසිකත්වයේ තියෙන්නේ වෛද්‍ය විද්‍යාව පැත්තට බැලුවත් මානසික වෛද්‍ය විද්‍යාව පැත්ත ගලුවත් ලෙඩසුව කරන අදහස මිසක් බටහිර කල්ප චින්තනේ කවදාකවත් සුව වෙච්ච මානසිකත්වයක් පිළිබඳව අදහිල්ලක්වත් නෑ. හිතා ගන්නවත් බෑ. ලෙඩ සුව වෙච්චි මානසිකත්වය කියන එක බටහිර හිතට අහුවෙන්නේම නැහැ. ලෙඩක් නැති එහෙම නැත්නම් කායික සුවයක් ගැන ප්‍රාර්ථනා කරන්නත් බෑ. ඉතින් ਸਰවඥාන්සේ කියනවා මේ මනුස්ස ලෝකේ ඉන්න තාක්කල් යම් කිසි කෙනෙක්ගේ චිත්තක්ෂණයකට හෝ මම සුවපත් කියලා හිතනවා ලෙඩ නැහැ කියලා කියනවා ඒ මනුස්සයා අන්ධ බාලයෙක් මිසක වෙන කෙනෙක් නෙමෙයි කියලා. ඒ වගේම එක්කෙනෙක්වත් නැහැ කියලා කියනවා ස්වභාවික මානසිකත්වයේ ඔක්කොම උම්මත්තකයි කියලා කියනවා. සබ්බේ පුතුජන උම්මත්තකයි කියලා. ඒ කියන්නේ සරුවචනන්සේ මේ තියෙන එක බිම දාලා පාගලා තුනොදකින් කියන්න නෙවෙයි. ඒ උම්මත්තක භාවය නැති කරන්න පුළුවන් නැති කරව දාතර රහත් වෙනවා. රහත් වුණාට පස්සේ පටලවිලා. ඒ පුද්ගලයාට කායික මානසික සුවය විඳින්න පුළුවන්. බාට හිතට කවදාකවත් හිතා ගන්න බෑ. ඒක නිසා ඒ ඒකට උපහාස කරනවා ආශ්‍යා කරේ මිනිස්සුયો බටහිර මානසිකත්වයට අහෝ නිර්මාණ කෞශල්‍යය. යේන ලෝකං විනිර්මිතා. జగතස්මින් සීපුලේ ස්වස්තතෝ නයිකෝපි ලබ්ධ්‍යතේ කිය. අනේ මේ ලෝකේ යමෙක් මැව්වා නම් නිර්මාණ කරපිකාගේ නිර්මාණ කෞශල්‍යයේ මහත. මෙච්චර පුළුල් ලෝකයේ එක එක්ක ස්වස්තතාවයක් සහිත මේකම අවල නැහැ. උට ඕනේ ඕනේ જાති මවලා තියෙනවා එකම මිනිහෙකුටවත් සෞඛ්‍යයක් නැහැ. ඒ නිසා මව්පියක අනිවාර්යයෙන්ම ලෙඩෙක් වෙන්න ඇති කියලා කියනවා. උගේ හැටියට නේ උමවලා තියෙන්නේ. අනේ මුන්දගේ නිර්මාණ ශිල්පය මෙච්චර විශාල වූ පෘථුවියේ జగතේ జగත්‍යස්මින් සුයිපුලේ විශාල වූ జగත්තලේ ස්වස්තතෝ නයිකෝපි ලබ්‍යते එකම ස්වස්තතෙක්වත් ලබන්නේ. ඉන්සා බටහිරට කවදාකවත් බෑ මේ භාවනා කරන්නේ නිවන් දකින්න කියලා හිතා ගන්න. ඒගොල්ලෝ හදලා තියෙන්නේ බටහිර ලෝකයේ සුව කිරීම සඳහා මේකම පිස්සුවක්. හොඳ ಜಾති පිස්සුවක් පොඩි එකක් නෙවෙයි. බරපතල පිස්සුවක් තියෙන නිසා ඇමරිකාවේ ඕන තරම් භාවනා විකුණන්න පුළුවන්. ඔක්කොමලා බිස්නස් බිස්නස් බුද්දිසම් කියලාමයි කියන්නේ. ඔක්කොම ගානට යන්නේ මොකද එයා ලෙඩ සුව කිරීම තමයි තියෙන්නේ. ඉතින් මේ පිස්සුව තියෙන තාක්කල් මේ වේදනාවට අහු වෙනවාය සංඥාවට අහු වෙනවාය සංස්කාරවට අහු වෙනවාය කියලා අහන්න දෙයක් නෑ. ඒක හරියට ඇරලා තිබ්බොත් මේ පැණි බෝතලයක් ඔකට මී මෙවුම් ඇඹලියෝ එයි කියලා ඉතින් ආය අනබෙර ගහන්න ඕනේ නෑනේ. ඇඹලියෝ දාන්නවා. ඒ වගේ තමයි මේ සංඥාවෙන් පීඩිත වෙච්ච ලෝකයේ එක එක් ඔළුව උස්සපු ගමන්. ඒ මට්ටමට ආපු ගමන් ඌට තියෙනවා ලෝකෙම පාලනය කරන්න පුළුවන් කියලා. හැබැයි ඒ වැඩේට අත තිබ්බ ගමන් උන්ද එතනම කරකවෙන්න පටන් ගන්නවා. සංඥාව පිළිබඳව තේරෙන්න පටන් අර ගන්නකොට බොහෝ විට ඒ පුද්ගලයාට අමර විතක්ක අනවඤ්‍යතා පරිසංයුක්ත විතක්ක ලාභ සක්කාර පරිසංයුක්ත විතක්ක එන්නේ ඉඳී තියෙනවා. යාට හිතෙන් ඉඳී තියෙනවා මට නම් දැන් මේ යන තාලෙට හොඳ මනසක් සකස් කරන ගියොත් කවදාකවත් ලෙඩ වෙන්නේ නැතුව ඉන්න පුළුවන් කියලා මැරෙන්නේ නැතුව ජීවත් වෙන්න පුළුවන් සෞඛ්‍ය සම්පන්නව ජීවත් වෙන්න පුළුවන් කියලා අමර විතක්ක ඉඳිලි තියෙනවා. ඊට පස්සේ ඒ පුද්ගලයා මේ අමර විතක්ක පදනම් කරගෙන ලෝකෙට දේශනා කරන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් ලාභ සංකාර සක්කාර පරිසංයුක්ත විතක්ක එනවා. මේකට මහන්සි වෙන්න කරදර කරන දෙයක් නැහැ. මෙන්න මේ ක්‍රමේ මිනිස්සුන්ට කියලා දුන්නත් ගාණක් හොයාගන්න පුළුවන්. කියලා මිනිස්සුන්ගේ දුක්ඛ අමුද්‍රව්‍යයක් කරගන්න. ඒකෙන් කර්මාන්ත පටන් ගන්නවා. හැම කෙනාම දුකේ නේ ඒක අමුද්‍රව්‍යයක් කරගෙන කර්මාන්ත කරන්න පටන් ගන්නවා. ඒක අවස්ථාවාදී කියලාත් මේකට කියනවා. ඒ වගේම අනවඤ්ඤත්ති පරිසංයුක්ත විතක් වෙනවා. මම දැන් මෙතෙක් කල් කරපු වැඩවල මේ මේ දොස් තිබුණා. මේ මේ අවඥා ලැබුවා. මීට පස්සේ මම වැඩ කරන යම් කිසි තාලයකට ලෝකේ කද්දාක කාගෙන්වත් බැනුම් ගන්න නැති වෙන විදිහට. කඩා කායෙවත් නින්දාවට ලක් වෙන්නේ නැති වෙන කියලා අර රූපයක්ම වා ගන්නවා මම සුද්ධවන්තේ අනික කට්ටිය ඔක්කොම දන්නේ නැති කට්ටෝ මම අනවඤ්ඤත්ති පරිසංගත මන්නේ වගේ සියුම් විතර්ක වගේක් එන්න පටන් ඉතින් බැලුව බැල්මට මේ විතර්ක බොහෝම මේ සමාජයට වැඩදායි හොඳ සාධනීය විතර්ක ලාභ සත්කාරයක් ලබන්න කවුරුත් බලපුවාම මේක භාවනාවෙන් මොකද්ද ඒකේ තියෙන දෝෂේ එහෙම නැත්නම් කවදාකවත් නිന്ദා ලබන ජීවිතයක් මම කරන්න ඕනේ කියලා හිතන හිතවිල්ල ඇති වැරද්ද මොකක්ද ඒ නිසා ලෙඩ නොවි ජීවත් වෙන්න ඕනේ කියලා හිතන හිතේ වැරද්දක් පේන්නේ නැහැ. නමුත් සරුවචාන්සේ දේශනා කළ තියෙනවා කාම විතක්ක ව්‍යාපාද විතක්ක වේහිංසා විතක්ක යට කරාට පස්සේ ඒක අයින් කරපු ඉඩට මෙව එන්න පටන් ගන්නවා. ආවට පස්සේ මේ පුද්ගලයාට විශාල හැකියාවල් දොරට විවෘත වෙලා තියෙනවා මේ එකක් දිගේ තමන් තමන්ම අරගෙන යනවා තමන්ම දන්නේ. අන්න එතෙන් ගියාට පස්සේ කරන කරන වැඩ හරියන්න පටන් ගන්නවා. මේක පිළිබඳව මෑත ඉතිහාසයේ අපේ අපත්‍යච්ච ලොකු ස්වාමීන් වහන්සේත් සමහර විටක බලකොට ආනන්දමෛත්‍ය ආමතුරු දේශනා කළා තිබුණා මෙන්න මේ වෙලාවක් එනවා මේ මනුස්සයාට හිතුව පැතු දේවල් හරියන්න පටන් ගන්නවා. ඒක ඇත්තටම ඒ බලංගොඩ ස්වාමීන් වහන්සේගේ කතාවල හැටියට නම් කියලා තිබුණේ පිසාච ප්‍රේතය ඇවිල්ලා මේක වහයලාගෙන ඒ මනස නටවන්න පටන් අර ගන්නවා නටවනකොට ඉස්සලා ඉස්සලා ඒ ඉල්ලන ඉල්ලන දේවල් දෙනවා අන්තිමට මේ මනුස්සයාට කොහොම හරි කරපාන කියලා මගේ සීලෙත් කඩලා ඉරේ විලංගුවේ වැටෙන වැඩක් කරලා භාවනා ජීවිතේ නිවන නෙවෙයි තිබුණ තැනක් නැති කරනවා කියනවා. ඉතින් ඒක මේ උගත්තුන්ට එහෙම නැත්නම් මේ භෞතික ව්‍යාධීන්ට විඥානවාදීන්ට වෙන්නේ නැහැ කියලා මම දැකලා නැහැ හැම කෙනෙක්ම කරනවා. ඒ මොකද Tamanට නිසිනින්දේ කාගෙන යන්න ඉඩක් හම්බ වෙනවා. කිසි කෙනෙක් නෑ ඉස්සරහට ඇවිල්ලා ඕක ගැන නැවත සලකා බලපන් කියලා කියන්නේ. ඉතින් ඒ නිසා එයා හිතනවා මේක මට සරස්වති වරමක් ලැබුණා. අර දෙයියෝ වරන් දුන්නා, මේ දෙයියෝ වරන් දුන්නා කියලා දේවලෝකත් හදාගෙන වැඩ කරගෙන යනවා. ඉතින් ඇත්තෝ අතීතේ මට මේ මේ જાති තිබුණා, මේ මේ ගුරුවරු ඇසුරු කර අනාගතේ මම මෙහෙමයි. ඉතින් ගොඩාක් කතන්දර තියෙනවා. ඉතින් අපේ ගොල්ල සාමාන්‍යයෙන් ওই නිබ්බාන පරිසංයුක්ත කතාවක් කියන වෙනකොට අර වගේ බණක් කියනකොට කටත් අරගෙන පැය ගණන් අහන්න අම්බෝ හොඳට තේරෙනවා කිය. ගැඹුරු බණක් කියනකොට අම්බෝ ඉව තේරෙන්නේ නැහැ. ඌව කෙරුවට ඒක නිසා ඒ වෙලාවට රේඩියෝ එක වහලා පැත්තකට යනවා. ඉතින් ඒක හොඳට දන්න ඉල්ලුම සැපීම දන්න කතිකයෝ අනන්ත අද ඉන්නවා. ඒක කිරින්කොට බුරුමේ පන්දිස්වාංශ කියන්නේ එහෙම කතිකෙක් කතා කරනකොට ගල් පිළිමයක් වුණත් ඔලෝවන්නවලු එහෙමයි එහෙමයි. ඒ තරමටම කතා කරන්න ගන්න. කතාවේ අන්තිම දක්ෂයි. ඉතින් මේ මිනිස්සු මේ කතාවටම අහු වෙනවා. මම අවුරුදු 30ක් විතර දැන් මේ මේ ශාස්ත්‍රී මේ සතිය කියන ශේෂ්ඨ මේ කාලය ඇතුළත ලංකාවේ කී දෙනෙක් මේ වගේ බයිලා කිව්වද? හැබැයි උන්දල මැරෙන්නේ කොහේ කියලා හොයන්න බෑ. නිකා නැති වෙලා යනවා. ඉඳපු ගමන් නැතිලා යනවා. මොකද උනේ දන්නේ. උඩ පනිනවා. සලබම් බෝලේ ගියා වගේ, හයිඩ්‍රජන් බැලුම ගියා වගේ, ආකාශයක් ගියා වගේ උඩට කියලා ඩෝං ගාපුවම වෙන්නේ නැහැ. වටිනා චරිත. සාසනයට අත්‍යවශ්‍ය චරිත මේ ලාමක වැඩේට අහු වෙනවා. මේ සංඥාව හසුරවන්න පුළුවන් දෙයක් කියලා හිතා ගන්න. එයාට පුළුවන් ඇත්තට මේ මොකද අර සීලේ සමාධියේ ශක්තිය නිසා. වේදනාවේ බාධාවක් නැති නිසා සංස්කාර බාධාවක් නෑ. අර පේන්නේ සංඥා විතරයි. අනික් අයට නෑ. අහුවෙලා දඟලන හැටිත් පේනවා මිනිස්සු. අනේ මොකද ඉතින් මම මේ වෙලාවේ කට්ටිය කොට ගත්තාම කියලා සංඥාව දිගේ යනවා. ඒක නිසා හොඳට දැනගෙන ගියේ නැත්තම් මේ සංගත අපි වැඩ කරන්නේ සරුවඥ සාසනයක. මේක කිසිසේත්ම පුද්ගලිකකරණයක් කරන්න එහෙම නැත්නම් පෞද්ගලික අඳුර පෑමකට ගාව ගත්තොත් ඒක ඉතින් භයානක වැඩකට තමයි යන්නේ. ඒ නිසා නෛර්යානිකත්වයේ මතක තියාගෙන යන්න ඕන. සරුවචනාංශික වැඩ පිළිලක් මේකේ තියෙන එnde එnde එnde නිතරම අන්න එීම වැඩකට යන ගරු කටයුතු පුද්ගලෝ ඇසුරු කරමින් එයත් කොච්චර ප්‍රවේශමෙන්ද මේ කියන්නේ කොච්චර සීල ගැන නැවත නැවත සලකනවාද කොච්චර සමාධිය නැවත නැවත සලකනවාද ප්‍රඥාව ලැබුණත් ඒක හොඳට මම නෙවෙයි මගේ නෙවෙයි කියලා නැවත නැවත එnde දීලා තමයි බාරගන්නේ ආපු ගමම්ම ගිහිල්ලා බාරගත්තොත් ඔක්කොම වේදනා චෛසිකයට අහු වෙනවා නැත්නම් සංඥා චෛසිකයට අහු වෙනවා අහු වුණාට පස්සේ මැජික් ලෝකයක් තියෙනවා මේ සංඥා චෛසිකයට ගියාට පස්සේ සම්පූර්ණ මවාපෑම් ලෝකයක් තියෙන්නේ මම දන්නේ මේ මෑත අවුරුදු 20ක 30 කාලය ඇතුළත පුදුමාකාර විදිහට මේකේ වැඩි යාමක් සිද්ධ වෙනවා ඉතින් මේ කියන්නේ මිනිස්සු භාවනා කරනවා නමුත් භාවනා කළා මේ අතරමැද තානායම් පුලක නතර වෙනවා කන්ද නගිනවා වෙනකොට එමකදී හරි විචිත්‍රයි එමන්සෝ කියන කතාවල් අහලා ඉවර කරලා ඉවර කරන්න බෑ. ඒ තරම් පෙරවිසු කඳ පිළිවෙත ඥාන, පුබ්බේ නිවාසානුසති කියලා, දිබ්බ චක්කු, දිබ්බ සෝත අහසෙන් යන දේවල්. ඉතින් මේ ළඟදිත් එක්කෙනෙක් මම දැක්කා කියලා තියෙනවා. අනේ ලංකාවේ තාම බැරි වුණානේ එක්කෙනෙකුට අහසෙන් යන්න නැත්නම් කතෝලික කට්ටියට හොඳ උත්තරයක් දෙන්න තිබ්බයි කියලා. ඒක තමයි ඒගොල්ලෝ හිතාන ඉන්න මේ බුද්ධ ධර්මයේ දෙන්න තියෙන උත්තර. මේ හොය හොයා ලියනවා නොපෙනෙන ලෝකයේ අద్භූත ලෝකයේ අපට නොවැටෙන දේවල් කියලා මේ වැටෙන්න හෙන ගහන්න තියෙන ආනාපාන දිහා බලන්නෙම නැහැ. අර කොහක්වත් පේන්නේ නැති දෙයක් අල්ලගෙන බුදුන් මේ උදේ ඉඳලා හැන්ද වෙනකන් පොත් ගණන්, රේඩියෝ එකේ පැය ගණන්, ටෙලිවිෂන් එකේ වරු ගණන් නාස්ති කරනවා. එයාට සංවේගය පහළ වෙනවා මේ ශාසනයක තියෙන ඒ නෛර්යානිකත්වය දන්න කෙනා ශාසනය අඳුරගත්ත කෙනාට කරන්න දෙයක්වත් නැහැ. මොකද කරපු ගමන් හිතන්නේ ඊර්ෂ්‍යාවට කියලා. එයාට බෑ අපිට පුළුවන් එයා අපි අපිත් කීයක් හරි හොය කරගෙන යනවට මේ කැමැති නැහැ. ඉතින් මම දෝත් මුදුන දිලා වඳින්නේ අපේ කටු අපේ ඥානරාම ස්වාමීන් වහන්සේටත් ඔය බුරුමේ පණ්ඩිත ස්වාමීන් මම දැක්කේ නැහැ මයිලකින්වත් ඒ පැත්තට උදව් කරනවා. ඒ පලාතට යනකොට පාප මිත්‍යෙක් විදිහට පැත්තකට කරනවා හැබැයි ඇඟට නොදැනෙන. කියන්නෙත් නැහැ කරන්නෙත් නැහැ. ගන්නෙම නැහැ එක මේසේ වාඩි වෙන්න ගන්නෙත් නෑ. ඒකට කන්දක් යන්නවත් යන්නේ. මොකද දන්නා පුද්ගලයාත් ඉන්නේ රැවටිලා කරන්නේත් රැවටිල්ල තමයි. ඉතින් සා යෝගාවචරය දැනගන්න ඕනේ මෙතෙන් දෙනකොට අපි ඉන්නේ තෑහෙන සුද්ධියක් ලබාගෙන නැත්නම් සෑහෙන කැපකිරීලක් කරලා අර කිටියට දාන වස්තු දීලා සීලේ රැකගෙන සමාධිය රැකගෙන මේකේ තුච්ච දෙයකට අපි මේ ලෙඩසුව කිරීමකට එහෙම නැත්නම් මේ සිත් කියවීමකට යනවද නැත්නම් බුදුරජාණන් කියපු ආ දේශනා පාටි හරියට යනවද බුදුරජාණන් කියනවා ලෝකේ ආගමක් පැතිරෙන්න ඉද්ධි පාටි හරිය ආ දේශනා පාටි හරිය අනුශාසනා පාටි හරිය කියලා තුනක් තියෙනවා ඒක මම දීගනිකායේ සඳහන් කරලා තියෙනවා ඒකදී අනුශාසනා පාටි හරිය තමයි තන්නක නැති කෙනෙකුට වචනෙන් කතාන් කළා මෙන්න මෙහෙමයි මේකයි සීලය මේකයි සමාධිය මේක ප්‍රඥා කියලා ප්‍රතිපදාව පෙන්වනවා එතකොට ඉද්ධි ප්‍රත්‍යහාරය කියලා කියන්නේ මිනිස්සුනේ මැජික් පෙන්නලා තමන්ගේ පැත්තට නම්මව ගන්න. එහෙම නැත්නම් ආදේශනා ප්‍රත්‍යහාරය කියලා කියන්නේ අනුන්ගේ හිත් කියවලා ලෙඩසුව කරලා මානසික ලෙඩසුව කරලා මිනිස්සු නම්මව ගන්න. ඉතින් බුදුරජාණන් කිව්වා ලෝකේ එදත් එහෙමයි අදත් එහෙමයි හෙටත් එහෙමයි මිනිස්සෙක් ශාස්ත්‍රුන් වහන්සේ නමකට බැඳෙන්නේ ඔය කාරණා තුන නිසා ඕකෙන් අනුශාසනා පාඨය පමණමයි ආර්ය අනිත් දෙකම අනාර්යයි ඒ නිසා උන්වහන්සේ තහනම් කරා ශ්‍රාවක පිරිසට ඉද්ධි ප්‍රාත්‍යහාරයට යන්නත් එපා ආදේශනාව කරන්නත් එපා අනුන්ගේ දෙදසෝ කරන්න චිත්ත ශක්තිය පාවිච්චි කරනවා කියන එකත් කරන්න එපා ඒක කොහෙන් කෙලවර වෙනවද කියන දන්නේ ඒ මොකද හැමෝටම නෑ ඒක ටිකකට තියෙන තේ ටික තියෙන කෙනා ඇඳගත්තට පස්සේ ඒ මනසට හරියනවා කියන්නේම වරදිනවා කියන එක තමයි. මුචේක නිසා අබෙලුකු සානන සින්න කාලේ කිව්වේ බොහොම ලස්සනට ඒ කිව්වා මේ සංඥා වංශනාවක් මොකට අත තිබ්බත් හරියනවා මහානකමට ඇර. ඇස්සෙදකමට ගියත්, නක්ෂත්‍රයට ගියත්, දේශපාලනට ගියත් ඔක්කොටම වැඩිය හරියනවා. මොකද එයා බොහොම විවේකීව ඉඳලා plan කරන්නේ. වරදින්න කරන්නේ නැහැ. මහානකම විතරයි බැරි. වෙන්නේ සතිය නැහැ. අනික ඔක්කොම තියෙනවා. ඒ වෙනි ලෝකෙක අපි ජීවත් වෙනකොට අපි හොඳට තේරුම් අරගෙන යන්න ඕනේ මේ හරි පාරේ යනවනම්. එහෙම නැත්නම් මේ ආනුපුබ්බි ප්‍රතිපදාවේ යනවනම් එහෙම නැත්නම් නිබ්බිදාව කියන එක ඉස්සරහින් තියාන යනවනම් එතන මේ කිසියම් දෙයක් මේ කිසියම් ගුඪ ශක්ති මේ කියන 이르දි ප්‍රාත්‍යහාර දේවල් මම නෙවෙයි මගේ කිය නෙවෙයි කියන යනවනම් ඒ විදිහට ඇතුළත සාසනයත් හදා ගන්න පුළුවන් බාහිරටත් වැඩ කරන්න පුළුවන් ඒ වුණාට ලෝකයා ඉන්නව දෙන්නේ ලෝකේ ඇවිල්ලිවලා පුදුමාකාර විදියට වගලනවා. මම ඒකයි කිව්වා අපේ ලොකු සාංශ ඉන්නකම් පුදුමාකාර දේවල් කිව්වා අම්මෝ බලන් ඉන්නකොට රැස් වීදනවා කිව්වා. ඉතින් මාත් අවුරුදු එකහමාරක් විතර රහස්සුත්තු සේවය දාලා වගේ බලන් හිටිය එක දවසක්වත් මම දැක්කේ නැහැ රැස් වීදෙනවා. මම විතර ළඟින් ආශ්‍රය කරුවේ නැහැ. මොකද මම එනකොට මට අවුරුදු 35 හොඳට ඒ කට්ටන යානේ තිබුණා මම ගාව. හැම කොනක්ම බැලුවා ලොකු හාමුදුරන්ගේ ඇගේ අත ගාව නැති එක වර්ගඟලක් නැහැ. උපස්ථානය කරනකොට මට හැම අවස්ථාවකම තිබුණේ පිරිච්ච මනුස්සකම. උන්වහන්සේ ස්වයන් ලිඛිත චරිතාපදානය ලියනකොටත් අත්තරදි ටික ලියලා දැම්මා. උන්වහන්සේ ලියලා තියෙනවා සෞන්දර සෞන්දරන සෞන්දරනන්දේ කොහොමද බුදුහාමුදුරෝ එනකොට නන්ද කුමාරයා ජනපද කල්යනාත් එක්ක සිප බැලඳගෙන ප්‍රේම කරපු හැටි. ඒ තරුණ කාලේ. ලියලා තියෙනවා ඒකේ කියලා තියෙනවා මේ මේ ජනපද කල්යාණිත් එක්ක හෙට බඳින්නේ අද නන්ද කුමාරත් එක්ක ප්‍රේම කරගෙන ඉඳදී බුදුහාමුදුරුවෝ ආවිලා දොට තට්ටු. ඉතින් ඒකකොට මාලිගාවේ කිසිම කෙනෙකුට ශක්තියක් තිබුණේ නැතුළු මේ දෙන්නගේ කාමරයට යන්න පුළුවන්කම. නමුත් බුදුහාමුදුරුවෝ නිසා වැදගත් කිට්ටුවන්ත සේවකෙක් ඇවිල්ලා දොරට තට්ටු කරනකොට ජනපද කල්යාණට පොට්ටුව තියතිලු හිටියේ. කවුරු කියපුවා දන්නේ මේ මේ මේ මේ මේ సౌందර්ය කාරින්ගේ වැඩ. පොට්ටුව තියෙනකොටම ඇවිල්ලා එක්කෙනෙක් ඇවිල්ලා කළු බුදුරජාණන්සේ ඇවිල්ලා ඊට පස්සේ නන්ද කුමාර කළු මට නම් දැන් කරන්න දෙයක් නෑ යන්න වෙනවා කියලා. එතකොට නන්දපත කල්යاني කියනවලු මේ පොට්ටුව වේලෙන්ද ඉස්සෙල්ලා ආවොත් මං නිර්වත් කයින් ඔයා සිපවඳගෙන කිස් එකක් දෙන්නම් කියලා. මේ ලොකු සාංශේ ලියලා තියෙන එක ලොකු සාංශම කියනවා මම මේව ලියලා තියෙනවා. මයිලක ඔය කියන සුද්ධ හඳුන් කරඬුවක් නෙමෙයි තියෙන්නේ කියලා. නමුත් බලන්නේ මිනිස්සු බුද්ධම විජිර ඥානරාම ස්වාමීන් වහන්සේට දේවල් ආරූඪ කරන්න ලෑස්ති වෙනවා. උන්වහන්සේ කද්දාවත් අහුනේ නැහැ. ඒකට ගත්ත ප්‍රයත්න මම දානවා. ඒක නිසා හොඳට මතක තියාගන්න මේ භාවනා කරන ප්‍රතිඵල තියෙනවා කවදාකවත් බාල දෙයකට. ලාමක දෙයකට ඔක ආයෝජනය කරන්න එපා. මේ අඬන ලෝකේ, මේ හිග ලෝකේ, මේ චරිචුරු ගන්න ලෝකේ එතකොට දෙගුණයක් පණින්න පුළුවන්. පණින්නේ කොහෙද? ලාභ සත්කාර පැත්තට මාර්ගපාශයක. නිසා සංඥාවදී අහුණත් අතීත අනාගත පච්චුප්පන්න. අජ්ජත් බයිද්දෝලාරික සුකුම හීන ප්‍රනීත দূරේ සාන්තිකේ කියන මේ මොන්නම සංඥාවක් ආවත් සමහර වෙලාවට වෙච්ච දේවල් පේනවා. මට නෑදෑවිලා කතා කරනවා නේද? අනුන්ද දෙට තියෙනවා පේනවා බෙහෙත් දැනෙනවා. පුදුමාකාර දේවල් එනේ කොයි එකක්වත් මේක මගේ මේක මම මේක මගේ ආත්මේ කිව්වොත් අරවා නිකන් අන් එනවා වාගේ රහු බැඳ ගන්න පටන් ගන්නවා. හරියන්නේ නැහැ කියන එක නෙවෙයි කියන්නේ හරියනවා කියන්නේ වර්ධිනවා කියන එක. ඒ වගේම සංස්කාර පිළිබඳව යන්න ගියාම ඒ පුද්ගලයාට මේ වේදනා සංඥා දෙකෙන් කරදර නැති වුණාට පස්සේ ඉතුරු වෙන්නේ දෘෂ්ටි පිළිබඳ ප්‍රශ්න විතරයි යාට. ඉතින් ඒක නිසා මේ ලෝකේ සාස්වතද අසාස්වතද ඉතින් ඒක නිසා මවැන්නේ කුමක් කළ යුතුද ආදි වශයෙන් ඉතින් තන්නිකර දාර්ශනික ලෝකෙට වැටෙනවා. වෙනකොට පස්සේ ඇත්ත එක වාද කරන්න කිසි කෙනෙක් නැහැ. මොකද මේ මට්ටමේ කවුරක්වත් නැති නිසා එයා ලියන දේවල් කියන දේවල් මම ඔලබොල තාලෙට මෙයමයි සත්‍යය අනිද්දේ බොරු කියාගෙන ඉතින් සංස්කරණ වලට බහින්. ඉතින් එන එන සෑම ඥානයක විශේෂ විශිෂ්ට කලෙලියක් කරන පෙරදක්මක් කරන පේන්න පටන් අර ගන්නවා මිනිස්සු ඇයි මේ පටලවා ගන්න කියලා හේතුඵල අනුව තේරෙනවා. ඉතින් ඒක හිතනවා මමත් මොන හරි මේකට එකතු කරන්න ඕනේ. මේ මනුස්සය පටලවා ගන්න නිසා නිවැරදි එක එකතු කරන්න ඕනේ කියලා. නිවැරදි එකතු කරන එක නිසා යමක් එකතු නොකර ඉන්න පුළුවන් නම් ඒක තමයි ලෝකෙට කරන්න තියෙන ලොකුම දේවි. සංස්කරණය නොකර සිටීම. චේතනා පහළ නොකරී. එහෙම නැත්නම් කර්ම රැස් නොකිරීම. ප්‍රාර්ථනා නැතිකම. ඒක හරි අමාරුයි. ඉතින් ඒ නිසා භාවනාවේ හිතුවේ දේවල් හරියාගෙන එනකොට පුළුවන් තරම් ඇතුළට ඇකිලෙන්න ඕන. ඒක කියන්නේ හරියට මේ කුකුළු කුරුළු පිහට්ටක් ගින්නට ලං කරනකොට වගේ උණු වෙවි උණු වෙවි උණු වෙවි පිටිපස්සට එනවා වගේ ඒ සියලු සංස්කාර පිළිබඳ උපේක්ෂා වෙනකොට සංකාර උපේක්ෂා වෙනකොට කිසිම විදිහකට මොනම තාලකින්වත් ඒ තියෙන කිසිම හැකියාවක් කියා පාණ්ඩ යන්නෙත් නැහැ කෙලස් දිහාට පණින්න යන්නෙත් නැහැ ලාභ සත්කාර හිතන්න යන්නෙත් නැහැ බලනවා මවන්නේකට බුද්ධ හාමුදුරුව අනුගමනය කරන මේ ධර්මයේ වැඩ කරන මවන්නේකට කුමක්නම් තරම් වෙයිද කියලා පුළුවන් තරම් පස්සෙන් පස්සට යනවා. පතිලීයති පතිකුට්ටති න සම්පසාරීයති උපේක්ඛා සංඨාති කියලා තියෙනවා. පැනලා යන්නේ නැහැ. ඇතුළට නැමෙනවා. න සම්පසාරීයති ප්‍රසාරණය වෙන්නේ ඇකිලෙන්න පටන් ගන්නවා. පුළුවන් තරම් හිත එක්කෝ උපේක්ෂාවට වැටෙනවා. එහෙම නැත්නම් පටික්කුල සංඥාවට වැටෙනවා. මේ ලෝකේ තියෙන හරියක් තියෙන මවාපෑන. ලෝකේ තියෙන හරියක් තියෙන අඳුරපෑන. පූචානා මට පුළුවන් දේ මොනවත් නැතුව ප්‍රകൃතිය ඇති හැටිය මනුස්සකම පමණක් තියාගෙන කියලා ඒ ඇතුළට නැමෙන ගති මෙන්න මෙව්වා පිළිබඳව මේ දේශනාවේ සරුවචන දේශනාවේ කෙටියෙන් තමයි සඳහන් කරලා තියෙන්නේ මේවා එනකොට පුළුවන් තරම් නිර්වින්දනයක් පහළ කරගන්න මේවා කියාපාන්න යන්න එපයි කියලා. නමුත් ඒ භාවනා කරගෙන කරගෙන යනකොට භාවනා ඉතිහාසය නැත්තම් ගුරු පරපුර වල මේවා සිද්ධ වෙලා වැටිච්චයත්ෝ ඉන්නවනේ. වෙච්ච දේවල් ඒක පුළුවන් තරම් සටහන් කර තියෙනවා නමුත් ප්‍රශ්නේ තියෙන්නේ පුද්ගලික චරිතයක් ගත්ත ගමන් චරිත ඝාතනයේ පැත්තට චිත්ත පීඩා පැත්තට යනවා ඒ තමයි පොදුවේ කතා කරන මිසක් කවදාකවත් නරකයි අසවලා මෙහෙම කෙරුවයි කියලා කියන්නේ එතකොට මේ පුද්ගලයා අපි දන්නෙත් නැහැ චිත්ත tattwa කතා කරන්නේ නමුත් මේ තේරවාදයේ කෙටියෙන් සංග්‍රහ වෙච්ච තැන තමයි ওই දස උපක්ලේශ පැත්ත නමුත් මහායාන පොත්වල ඊටදී හුඟා මේ ප්‍රපංචකරණය පිළිබඳ සඳහන් කරලා තියෙනවා අද දන්නවයි කියලා හිතාන කටයුතු කරන හුඟ දෙනෙක් පිළිබඳව බලනකොට සාධාරණ සැකයක් තියෙනවා මේ සතිය පෙරටු කරගන්න නැතුව යන ගමන කොච්චර සංකරද කියලා. කොච්චර ඇස්බැඳගෙන යන ගමනක්ද කියලා. ඉතින් ඒකට අද මම හිතන්නේ අපි ඉන්න යුගයේ තියෙන හොඳම මොකක්ද කියන්නේ නිදර්ශනය තමයි අපි මේ දියුණුවයි සම්මත විද්‍යාව විසින් මනුෂ්‍යයාට කරන විනාශය. අපි මේ දියුණුවයි කියන සම්මත කර මේ තොරතුරු තාක්ෂණයේ විසින් මනුෂ්‍ය කොච්චර බාහිරවර්ති කරනවද කියන මේ දියුණු යටිතල පහසුකම් නිසා මනුෂ්‍ය කොච්චර වේග වැඩි කරනවද නිශ්චල වෙනව වෙනුවට. ඒ මොකද මේක මිච්ඡා සංකල්පකින් පටන් ගන්න තියෙන්නේ. කදාව සම්මා සංකල්පකින් නෙවෙයි විද්‍යාව පටන් ගන්න. ඒ නිසා දැන් අවුරුදු 200ක් ගියාට පස්සේ දැන් අපි දන්නේ නැතුණට උත්තරම ඉහළ පෙළේ විද්‍යාඥයෝ දන්නවා කරන හරියකින් කරලා තියෙන මනුස්සයන්ගේ සදාචාරය නැති කෙරුවෙක විතරයි. සදාචාරය පිළිබඳ අවුරුදු 200ක් පසර ගිහිල්ලා තියෙනවා කියලා කියනවා. ඔය ওই කාලේ තමයි විද්‍යාව දියුණුවයි කියලා කියන්නේ. ඒ නිසා ඒ වගේම ওই গুপ্ত වැඩ කරන්න ගිය මිනිස්සුયો එක ටික කාලෙකින් එකෙන් වැටිලා නරාවට වැටලා තියෙන හැටි දැක ගන්න පුළුවන්. ඒ කියද්දි සරුවච්ච ධර්මයේ නෛර්යානික ශ්‍රී සද්ධර්මය කිසිම ඇඳහරපෑමක් නැතුව යන පිරිස අඩුයි. නමුත් යන කෙනෙකුට කිසිම බාධාවක් නැහැ. හුලඟකින්වත් බාධාවක් නැහැ. කරන්නත් බෑ. ඒ මොකද මේ නිබ්බිදාව කියන එක හොඳට දන්නවා. ඉතින් මම එදත් අර රූප ගැන කතා කරනත් මේ නිබ්බිදාවේ නාස්තික පැත්තක් තියෙනවා. භාවනා කාලේ විසිකරන පැත්තක් කම්මැලි වෙලා, නීරස වෙලා. ඉතින් ඒක අන්න ඒක සැරයක් දෙසරයක් ආවට පස්සේ මේක චක්‍රීකරණය කරන්නේ කොහොමද? මේක පොහොරක් කරගන්නේ කොහොමද? මේකෙන් කොහොමද මම අතිශෝක්තියට යන්නේ නැතුව හිත වට ගන්නෙත් නැතුව මැදපාවත යනවයි කියන එක ඒ නිබ්බිදාව කියන අපිට මෙහෙම කියමු රූප ගැන භාවනා කරලා කරලා අපි අවකාශය අල්ලගත්තයි කියලා. සැප දුක් දෙක භාවනා කරලා කරලා අපි අදුක්කම සුඛය අල්ලගත්තයි කියලා. සංඥා පිළිබඳ භාවනා කරලා කරලා තව කෙනෙකුට කියාගන්න බැරි සංඥාවට නගන්න බැරි තැනකට මානසිකත්වයේ ගත්තා. ඒක අල්ලගත්තයි කියලා. ඉතින් මේ සංස්කාර කරලා චේතන ඇති කරන මම භාවනා කරන්න ඕනේ මම ධ්‍යාන ලබන්න ඕනේ මාර්ගඵල ලබන්න කියලා පැනලා ගියාට අන්තිමට එන්නේ එන්නේ එන්නේ භාවනා දියුණු වෙනකොට සංස්කාර පිළිබඳ උපේක්ෂා වෙන ගතියටපත් උනායි කියලා ඒ ඔක්කොගෙම සංකල්පයක් තමයි මේ නිබ්බිදාව කියන්නේ. නිබ්බිදා වෙනවයි කියලා කියන්නේ කොයි පාරෙන් ගියත් Taman දැනගන්න ඕනේ මේ මැදම අවත කියන එක හැම වෙලාවෙම මුවා වෙලා දැනගෙන ගිය මනසට විතරක් අල්ලන්න පුළුවන්. එහෙම නැත්නම් එහෙමක පේන්නේ නැහැ. නොදැනීම හැංගිලා යනවා. මොකද අපි අර දිලිසෙන සියල්ල රත්තරන් කියලා හිතාගෙන යන ගමනක් නිසා. ඉතින් මේ සාරුවචනාංශ මේ භාවනාවේ සීලයෙන් සමාධියෙන් දියුණු කරලා ප්‍රඥාවත් දියුණු වෙනකොට මේ එක එක තැන්වලදී නැවත නැවත මේක සුසර කර කර සම්මාදම් සමාදම් කර කර මේ අඳ ගහන යන ගමන දිහා බලනකොට ඒක ඒ හිතන්න නිකමට සරුවචනාංශයට ගුරුවරයෙක් නැතුව සිව්පසදායක නැතුව තනියම භාවනා කළා මේක අල්ලගත්තයි කියන එක. මොන විදිහේ අහම්බයක් වෙන්න ඇද්ද? ඒ වගේ මේක අල්ලගත්තට පස්සේ මොන තරම් හිතට සතුටක්, ඒ කියන්නේ ආමිෂ, නිර්ආමිෂ සතුටක් නෙවෙයි, මානවය වෙනුවෙන් කොච්චර සතුටක් එන්න ඇද්ද කියලා. මොකද සාරාංශකයේ කල්පලක්ෂයකට ගලපලානේ මේක දැනගත්තේ මෙතෙක් කල් ගියේ මම තනි කකුලෙන් ගමනක්, අන්තභාග ගමනක්, එක පැත්තට ඇදෙන ගමනක් දැන් මේක කෙලින් යනවයි කියලා. ඉතින් ඒ වුණාට බලනකොට ලෝකෙදියා කිසිම කෙනෙක් මේකක් අවශ්‍යත් නැහැ. මේකට යන්න කැමතිත් නැහැ. ඒගොල්ලන් ඕනේ චක්‍ර චපල වංක ගමන. මේක කෙලින්ම අනන්තය දිහාටම යන්නේ. ඉතින් ඒකලිය වල මේ අවුරුදු 2600ක් යනකම් අපිට තාම මේක පිළිබඳව ලේස මාත්‍රයක් හරි ඉතුරුලා තියෙනවා කියලා කියන්නේ හිතා ගන්න ඕන අපි ඒක කොච්චර අහම්බයක්ද කියලා. ඒ කොච්චර ඒ අවුරුදු 2600ක යුග මෙහෙවරකින් මේක ඇවිල්ලා තියෙන්නේ කියලා. ඒ නිසා මේවා දුසිංගනම් බලාපොරොත්තු වෙන්න එපා. තාමත්ම කලාතුරකින් තමයි අපිට තේරෙන්නේ. ඒ තේරුමෙන් අර අවුරුදු 100ක ජීවිතේ අර්ථ ගන්නවා. ඒ නිසා සඳහන් කර තියෙනවා මෙවැනි දෙයක් වටහා ගන්න ජීවත් වෙන එක දවස වටිනවා. වටහා ගන්න තු අවුරුදු 100ක් ජීවත් වෙනට වැඩියි. ඒ බුදුහාමරණ කියන්න පුළුවන් ක්‍රමයට. ඒ නිසා මේ නිබ්බිදාව කියන එක හොඳට තේරුම් ගන්න නම් ඒ රූප පිළිබඳ වේදනා සංඥා සංකාර විඥාන කියන එකේ ප්‍රයෝජනේ සලකලා පාවිච්චි කිරීම දැනගන්නත් ඕනේ. අතිශෝක්තියට යන්නත් එපා. හිතේ නිතරම අතිශෝක්තියට පයින් ගතියක් තියෙනවා කියන එක Tamange දෝෂයක් නෙවෙයි. හිතක ස්වභාවය. අපි ඒක දැනගෙන ඒක චපල ගති, වංක ගති, ෂට ගති, මායාවී ගති වංචනික ධර්ම කියලා දැනගෙන ඒව එනකොට උන්ට කල්යාණ මිත්‍රෙක් එක්ක බුදුහාමුදුරන් බුදුහාමුදුරොත් එක්ක කියලා කතා කරලා කියනවා මෙන්න මේක වෙනකොට මෙන්න මෙහෙමයි தત્වේ. ඒතකොට ඒ කල්යාණ මිත්‍රයත් ලෙඩ මේ කවුන්සලින් කරන සයිකියාට්‍රිස් කෙනෙක් වගේ හොඳට අහගෙන බලන්න ඕනේ මේක හදලා දීලිවල Tamanටත් මාන්නයක් එයිද කියලා. මෙයාට උත්තර දෙන්න ගිහිල්ලා Tamanටත් එකෙන් මම දැන් සියල්ල දන්නා වූ කෙනෙක් බාටපත් වෙයිද කියලා ඒකටත් ඉඩ නොතියා මේ දෙන්නටම දෙන්න එකිනෙකාට බටකොටු මිටි දෙකක් එකිනෙකට උදව් කරනවා වගේ යනවා මිසක් මේකෙදී කිසි වෙලාවකට ගුරු දේවයන් වහන්සේලා හොයන්න යන්න එපා. ඔය ඇන්දිලා අන්දන්න කියලා තමයි අනේ යන්තම් භාවනා කරන ආමතුරුන්ටත් ඉන්න නැත්තේ. අපි සබ්‍රක්‍මචාරින් වහන්සේලා වෙමු. අපි කල්යාණ මිත්‍රයෝ වෙමු. එකිනෙකාට එකිනෙකාට උදව් කිරීමේදී මේවා එකකවත් එක්කෙනෙක් ඉස්සරහින් නැහැ. ඒ අන්‍යෝන්‍ය ප්‍රත්‍යය නැත්තම් බුදුහාමර කියනවා සමග්ගාණ තපෝසුකෝ සත්‍ය භාවනා කරන්නන් අතර සමගිය නැත්තම් තනියම නම් ගොයියෝ ගමනක් නැහැ යන්න බෑ ඒ මොකද අර සීලේදී සමාධියේදී ආචාර ධර්ම බලපාන මෙතෙන්දී ආචාර ධර්ම නැහැ නමුත් අපේ ක්‍රියාකාරකම් පේන්නේ අපිත් එක්ක ඉන්න අයට තමයි ඒ ඇත්තම් පෙරේ අපි පවාරණය කරලා තියෙන පැවරුමක් කරලා තියෙන්න ඕනේ පේනවනම් අපි පිටපොට යනවයි කියලා අනේ මට තේරෙන තාලෙ මේ කියලා දීපන් කියලා එයා තමයි ඉතින් අපිට බුදුහාමුදුර වෙනුවෙන් ධර්ම වෙනුවෙන් නැත්නම් ධර්ම විනය දෙකෙන් ඉතුරු වෙන නිසා මේ නිබ්බිදා ඥාන ඒ ලොකු සාන්තිත්තේ සත්‍යවිසුද්ධි පොත සත්‍යානුපස්සනා ලියනකොට කියලා කියනවා විපස්සනාවේ තියෙන ඉතාමත්ම පුලුල් විශාල චරිත සකස් කරන රුචර්චකන් සකස් කරන බොහෝ කාලයක් ගන්න හිමීට වැඩෙන ඥානයක් ඒක නිසා අමාරුයි වචනාර්ථයෙන් කියන්නේ. නමුත් නිදර්ශන මාර්ගයෙන් උපමා රූපක මාර්ගයෙන් කියනකොට හොඳට භාවනා කරලා පාරමිතා පිරිච්චත් අන්න පේනවා කොහොමද මේ බුද්ධ ආදී උත්තමයන් වහන්සේලා මෙච්චර කොහොල් පාරවල් තියේදී බදමාවති ගියේ කියලා. ඉතින් ඒක නිසා මේ මේ පටලවිල්ල වෙන්නේ වෙන්නේ අනිවාර්යෙන් පින් ඇතියක් ගන්න. අනිවාර්යෙන් හරි පාට මේනොටත් ඇවිල්ලා තියෙන නැත්තම්. නමුත් එකම දේ මේ අතරමඟ හම්බ වෙන අතුරු පළවල නතර වෙලා අර අවසාන සුන්දර වූ ඵලයට ය아가න්න බැරි වෙනවා. ඒ නිසා ඒක උපමා කරන්න හදනකොට කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේ කිව්වේ විශාල ගයක් හදන්න ගියාම විශාල පලංචි අවශ්‍යයි. කරුණා කළ පලංචි වල පදිංචි වෙන්න එපයි කියන. ටෙම්පරරි හදලා දිනේ ගේ හදා ගන්නකම් ඊට පස්සේ ගලවන්න ඕනේ. නැතු මේ පලංචිය ලස්සට හැදුනයි කියලා ගොඩක් ප්‍රෝජනවත් කියලා පලංචියේ පදිංචි වීම තමයි අද භාවනා ලෝකේ දකින්න වෙලා තියෙන්නේ. ඒක නම් භාවනා කියන්න බෑ. ඒක මේ ඉල්ලුබ සැපීම වැඩක්. නමුත් තම තමන් තනියම කල්පනා කරමනවල මෙච්චර වටිනා ප්‍රයත්නයක් අපි කරන්නේ මේ මිනිස්සුયો කරනා වගේ මේ කියාපෑමකටද ආඳහැරේටද නැත්තම් ජන කුණත්තාය ජන ලපනත්තාය කියලා බුදුන් රහතන මම මේ අරණිටලා පැවිදිලා ඉන්නේ මේ මිනිස්සු හොඳයි කියලා අහන්නද ජනයා ලව්වා වචන කියව ගන්නද එහෙනම් විවේකයේ පිණිසද කියලා. ඒ වගේ භාවනා කරන හැම කෙනෙක්ම කල්පනා කරන්න ඕනේ භාවනා හරියාගෙන හැම තැනකම බොරුවක් තියෙනවා. ඒ අතුරු පාරවලට නොඇටි නැත්තම් ඒ අන්ත දෙක අතහැරලා අන්ත දෙක අතහැරනවා කියලා කියන්නේ ඒක අන්තයක් දැනගන්නත් බෑ. ඒක හොඳට මතක තියාගන්න. අපි අපි පක්ෂයි එක අන්තයකට නමුත් අනික් අන්තය ගැන දන්නේ නැතුව නම් මැදපවත හොයන්න බෑ. අඩු ගානේ මූලධර්ම පැත්තෙන් හරි දැනගන්න. ඒ නිසා මේ කියනකොට හිත රිදෙනවා නම් එහෙම නෙවෙයි මේකේ අදහස. අපි පෙන්වන්න දන්නේ මේ ගමනේ දෙපැත්තක් තියෙන දෙපැත්තම අන්තවාදී. මැදමාවත තෝරන්න දෙක දත යුතුයි. බුදු ආමරෝ බුදු වෙච්ච ගමන් ද්වේමේ භික්කවේ අන්තා කියලා තමයි ශ්‍රී මුඛේ විවෘත කරේ. මහනි මේ ලෝකේ අන්ත දෙකක් තියෙනවා. ඒ අන්තක දැනගත්ත කෙනාට මැදමාවක් තියෙනවා. ඒකාන්තයකට වෛර කරලා අනික් අන්තයට යන කෙනා අන්තභාගයි. ඒක නිසා අන්ත දෙකම දැනගන්න ඕන නිසා භාවනා කරනකොට එnde එnde එnde ප්‍රස්තාවල් වැඩි වෙනවා. සෑම ප්‍රස්තාවකදීම නිවැරදි විනිශ්චය ගත්තේ නැත්නම් කොයි වෙලාවෙ වුණත් ඒ චක්‍ර ගමනට වක්‍ර ගමනකට දිලිසුලියකට අවු වෙන්න ඉඩ තියෙනවා. එහෙම අවු නොවි යන්න කිසිම දෙවන්නේක්ගේ නම් සරණක් බලාපොරොත්තු වෙන්න එපා. කිසිම මූල ධර්මක සරණක් බලාපොරොත්තු වෙන්න එපා. කිසිම ආකර්ෂණ ශක්තියක් කිසිම සූත්‍රයක් මොකක්වත්ම නැහැ. එකම ක්‍රමයයි තියෙන්නේ කාය ජීවිත নিরপেক্ষව ආර්ය පරිශ්‍රණය කරන්න. ඉතින් ඒ කරගෙන යන ගමනටත් මේ ධර්ම කොටස 100 හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවේ අදට නියමිත ධර්ම දේශනාව මෙතනින් නැවත කරනවා. සියලු දෙනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපි පැය කාමාර එකයි කාලක් විතර කාලය අරන් තිනවා ධර්ම දේශනාව සඳහා. ඉතින් පුරුදු පරිදි මම ආරාධනා කරනවා ඒ ධර්ම දේශනා මතින් ඇතිවෙච්ච ප්‍රශ්න හෝ ප්‍රකාශන හෝ කීවිචමක් තියෙනවනම් මේ අවස්ථාවේ හොඳයි කියලා හිතන කරුණාකර ඉදිරිපත් කරගන්නයි කියලා ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපිට ඒ සත්සම්පස්සන කියන පොත ගන්න බැරි වේද හොයාගන්න සත්තානුපස්සනයි සීමිත පිටපත් වගේක් නම් තියෙන මම හිතන්නේ ඔක්කොටම දෙන්න පුළුවන් ඒ දන ඒක ලොකු පොතක්. ඒකේ පාඩුව මගහැරෙනවා. ඒක මේ වෙනකොට මුදලට විකුණන්න තියෙනවා ඉංග්‍රීසි පිටපත. බුද්දිස් පබ්ලිකේෂන් සොසයිටි එකේ දන්න අයට ඒක මිලට ගන්න පුළුවන්. මේකේ තියෙන එකේ මට සීමිත පිටපත් වගේක් නම් දෙන්න පුළුවන්. එක්කනට එක ගන්න දෙන්න පුළුවන් වේවි කියලා මට සැකයි. ඒකේ තියෙන්නේ මේ භාවනාවේ සෑහෙන දියුණුවාට පස්සේ තේරුම් ගන්න ඕන කොටසක් තියෙන්නේ. මේ පටන් ගන්න ඒවා මොනවත් නැහැ. ඇත්තටම අටරස විපස්සනාම ස්වාමීන් වහන්සේ සැලසුම් කරා පස්සේ ඒ ඇත්තටම ස්වාමීන් වහන්සේ ටයිප් රයිට් එකේ ගහලා තිබුණා. පස්සේ ওই සංඝ සුබද්ද ස්වාමීන් වහන්සේ කරන සුද්ධ කරලා ඒකට අදාළ උද්දෘත පාට දාලා හදුවට පස්සේ තමයි ඔක දැන් ජර්මන් භාෂාවට දාලා තිනවා ඉංග්‍රීසියට දාලා තිනවා. ඒ පොත් දෙක නිසා ලෝකයා ඒක දන්නවා. අපි මෙහෙ කරන්නේ ඒක මුද්‍රණය කරලා නොමිලේ බෙදා දෙන එක. ඒක ටිකක් ලොකු පොතක් නිසා මේ සෑහෙන බරපණක් යනවා. ඉතින් කොහොමද මේක විසඳන්නේ? ජීවිත පිටපත් උගේට යන ගම කොච්චර කෙරුවක්ක පොරගන්න පොරකන්න. ඒ සත්‍ය විසුද්ධි පොතේ. මේක සත්‍යානුපස්සනා මේ කතා කරන්නේ. මනියන් ලෝභ හිතෙන්නත් එක පොත් දෙක තුනක් ගෙනල්ලා පෙන්නලා ගෙනියන්න. ඒක නම් කරතයි. ස්වාමීන් අපිට උට ආධාරයක් කරන්න පුළුවන් ආපහු මෙව කරනවා. ආධාරය කරන්න ලොක්ක ගිහිලා දැන් කරන්න දෙයක් නැහැ. ඉන්න කාලේ ආධාර කරන්න හරි අචු ගහන්නද? ඒක ඒක කරතයි. ඒක කරතයි මම හිතන්නේ පස්සේ නිමුද්‍රණේ වගේ ගියේ ඔය කෙරෙවෙත්ත උනි මහත්තයම. සුබද්ද සංසිතික එකතු වෙලා තනිකර වෙත්තුන් මහත්තයගේ තනි මුදලෙන් තමයි කරේ. නමුත් මේ මම දකිනවා සමාජලට මේ පොත ගන්නවා ඒකට සුදුසු නැති අත්ව අරගෙන අතර මෙතන තේක වහන්නයි මාළු මාළුවකට ටේබල් මැට් එකටයි පාවිච්චි කරනවා. ඉතින් ලොකු සංසි කිව්වා අඩු ගානේ ලොකු සංසි ලියපු ආනාපාන සති පළවෙනි පිටපතවත් නොදන්න කෙනෙක් අතරපත් කරන්න බෑක ධර්ම අගෞරවයක් වෙන බවක් සිද්ධ වෙනවා. මේක වටිනා ස්වාමීන් වහන්සේ නමක් ගෙදරට වැඩිය වගේ පිළිගන්න දන්න කෙනෙකුට දෙන්න පුළුවන්. ඒ නිසා ඒක නොදී නිකන් ඉන්න එක ලේසි. ඉතින් කාට හරි ඕනේ නම් ජීවිත ගානක් තියෙනවා. අච්චු ගහනක් පුළුවන්. නමුත් මේවා එහෙම එහෙම කියවන පොත් නෙවෙයි. නව කතාවක්වත් එහෙම ඒව නෙවෙයි. මේක ඉතින් ඒ යුගයේට වෙලාවට හම්බෙලා කිව යුතු පොත්. අපේ තියෙනවා පොත් 60 ගානක් මීත්‍රිකල මේ වෙනකොට ගහලා තියෙනවා. ඔක්කොම ඒ වගේ තමයි නොමිල බෙදා දීම සඳහා. ඉතින් එකම පොතක්වත් මේ මුදලට දෙන්නේ නැති වෙන්න අපි පිනිච්ච කෙරුවේ මොකද්ද? නුසුදුසු අතරපත් වෙන නිසා. ඉතින් මේ විදිහට තියෙනකොට කවුරුවත් දන්නේත් නැහැ මෙච්චර වැඩක් වෙනවයි කියලා. ඒ දෙක අතර තියෙනවා හොඳ නරක දෙකම. ස්වාමීන් ඉංග්‍රීසියෙන් කොහොමද ටයිටල් එක? Uh, seven uh, contemplations කියලා. Buddhist Publication Society එක ගාල් තියෙනවා seven contemplations කියලා. ඒකම ජර්මන් භාෂාවට දාලා තිනවා. Uh, දෙකම authentic දෙකම කරලා තියෙන්නේ භාවනා කරන අය. ඒක නිසා සෑහෙන හොඳයි ඒක. ස්වාමීන් වහන්සේ මේ මේ දැන් ආස්වාස ප්‍රාස්වාස හෝ පිම්බීම් හැකිලින් නැවතිලා නැවතිලා කියන්නේ මේ සියුම් වෙලා මේ ඊළඟට අරමුණු දිහා බලාගෙන ඉන්න තත්ත්වයේදී ද ඔය ධම්ම මුද්දච්ච කියද්දච්ච කියන තත්ත්වෙ එන්නේ. ඔය ඒ වෙලාවේදී ඇත්තටම භවනා මනෝබුබ්බංගම වෙනවා, මනෝසෙට්ටා වෙනවා, මනෝමය වෙනවා. එතකොට වේදනා සංඥා තමයි පේන්නේ. කය සම්පූර්ණයෙන්ම ඒ කියන්නේ කයෙන් තියෙන බාධා නැති වෙලා. ඉතින් එතන ගියාට පස්සේ මේ පේන දේවල් හසුරව ගන්න බැරි වුණොත් ප්‍රීති වැඩියෙන් පහළ වෙනවා නැත්නම් සුඛ නැත්නම් අදිමොක්ඛ නැත්නම් උපේක්ෂාව නැත්නම් සතිය වගේ දේවල් වෙච්චාම අර ගමේ කතාවක් තියෙනවා කටුසය කරේ රත්තරන් බැන්දයි කියලා කතාවක් තියෙනවා. ඒක වෙන්නේ නැතුව කරන්නත් බෑ. නමුත් නිබ්බිදාව කියන එක දැනගෙන ගියොත් අන්ධහැර පාන්න ගියොත් මං අහුවෙනවා. එනිසා පුළුවන් තරම් දන්න කෙනෙක් එක්ක කතා කරලා යන්න ඕන කියනකොට යනකොට තමයි කො ධම්මානුපස්සනාවකුත් වෙනවා ධම්මොද්ධච්චයකුත් වෙනවා එහෙම නැත්නම් උපක්ලේශත් වෙනවා හරියට ජාම බේරගත්තොත් නිබ්බිදානු නිබ්බිදානුපස්සනාව කියන නිබ්බිදාව අනුව බැලුවොත් බේරා ගන්න පුළුවන් අපි බේරන්නේ සැරයක් දෙසරයක් කාලා තමයි. ඒක එනකොට ඒ තරම්ම මේ හැමදේම හරි කියලා නිකන් සුවිපයක් අහුණා හම්බුණා වගේ. ඉතින් එතකොට පරිස්සම් වෙනවයි කියන එක හරි අමාරුයි. නමුත් මං හිතන්නේ තේරවාදයෙන් එපිට කිසිම තැනක මේ මාතෘකාව කතා කරනවා කියලා. දැන් ස්වාමීන් වහන්සේ ඔය ඔය தত্ত্বය මේ gederadi වගේ භාවනා කරනකොට ආවොතින් අහන්නේ කොහොමද අපි කෙනෙක් මේ ස්වාමීන් වහන්සේ දැන්ට ඇවිල්ලා කාලා ඉන්නවද කියලා දන්නවද? අහන්න දෙයක් නැහැ. හැම කෙනාම කාලා ඉන්නේ කියලා හිතාගත්තාම හරි. භාවනා කරේ ගෙදර හිටියත් එකයි, භාවනා මේ පැවිදි වුණත් එකයි හැම කෙනාම ඇඳලා නැත්තම් මගේ වචනේ කියලා භාවනා කරන්නේ මේ භාවනා කරන්න අපි අඳින්න එපායි. අපි මොකකින් හරි උනන්දුවක් ගන්න එපායි. ඒ උනන්දුවක් ගන්නේ සංස්කාරයක් කරා. ඒක දැනගෙන යන්න ඕනේ. අපි දියුණුව පිණිස, අභිවෘද්ධිය පිණිස අපි ඉස්සරහට එලවන්න ඕනේ. නම් මේ එළවුම එන්නේ මේ තමන්ගේ පුද්ගලික දියුණුවක් හිතලා, නිර්මාණශීලීත්වයක් හිතලා, ප්‍රගමනයක් හිතලා. ඒක තියෙන්නත් ඕනේ. අද කොනකට වැඩි වුණොත් මම මේ පරියන්කම නිවන් දකින්න ඕනේ මේ මේකම නිවන් දකින්නකොට ඕනට රෙඩි මිරිකලා අල්ලලා අමාරු වෙනවා. ඒක අඩු වුණොත් පුංචි දෙයක් වෙච්ච ගමන් අතල දාලා යනවා. ඉතින් මේක හරියට ප්‍රමාණය සලකලා ප්‍රයෝජනේ සලකලා උපයෝගීතාවයේ සලකලා පාවිච්චි කරනවා කියන එක අර මේ පුරවක් ගන්න මිනිහා වගේ නෙවෙයි දලිපිය ගන්න මිනිහට බොහොම සියුම් තැනකට යන්න වෙනවා. ඒ වගේ ඊටාම සූක්ෂම උපකරණ පාවිච්චි කරන එක නා ඔය කැත්තෙන් පොල්ලෙන් වැඩ කරනවා වගේ නෙවෙයි එන්නේ එන්නේ එන්නේ සීල ශික්ෂාවෙන් සමාධි ශික්ෂාවෙන් ප්‍රඥා ශික්ෂාවෙන් බොහොම සියුම් වෙන්න වෙනවා. බොහොම සුසර වෙන්න වෙනවා. ඉතින් ඒක තමයි අපි මේ සදාචාරය කියන්නේ. සදාචාරයටත් වැඩිය ඒක තමයි මේ භාවනා කරනවා කියන්නේ. භාවනා කරනවා කියන්නේ එන්නෙන් අපි ශීඝ්‍ර වේගයකින් පරිණාමයට ඉඩ දෙනවා. අර අවුරුදු 40000ක ඉඳලා මිනිස්සයා එකතන හිර වෙලයි කියලා නේ කියන්නේ. බුදුරජාණන් කියන දවස් 7ෙන් කරලා දෙන්නම් කියලා. දවස් 7ෙන් කරලා දෙන්නම් එන්නේ එන අවස්ථාව ප්‍රස්තාව නොමග යන්නත් එපා අතහරින්නත් එපා පාවිච්චි කරනවා නම් එහෙනම් කපාගෙන බහින්න ඒකට බුදුහාම කියනවා මම වග කියන්නේ නැහැ මට බෑ ඒකට වග කියන්න මම අවස්ථාව රන් දෙන්න ප්‍රස්තාව රන් දෙන්න හරි මැද හොයාගන්න එක ඒක ඉතින් කාලමයි කරන්න තියෙන්නේ මොකද කරන්නේ සාමාන්‍ය භාවනා කරන කෙනෙක් කායික දුක් වේදනාව මුල මැද අග වශයෙන් බලනකොට ඒ පුද්ගලයාට තේරෙන ස්වභාවය පැහැදිලි කරන්න පුළුවන්. තේරෙන ස්වභාවය තමයි ඒ පුද්ගලයාට තේරෙන එක. ඉතින් මට තේරෙන්නේ නැහැ ඒක. මම කොහොමද කියන්නේ? අපේ දැනගැනීම පිණිස. ඉතින් දැනගැනීම කියලා කියන්නේ මම දැන් ඇහුවොත් මේ සක්‍ර දෙවේන්ද්‍රගේ මූණ මොන වගේද කියලා ඉවරලා මම දන්නේ මම දැකලත් නැහැ, දන්නේත් නැහැ, දන්නේ නැහැ කියලා කිව්වට. මට ඕන කරන්න තියෙන්නේ ඒ දකින්න කෙනා කියනකොට මට කියත හැකි ආ ඔය යන විදියට අනිත් තරකත් එක බලනකොට නිබ්බිදාට වැටලා තියෙන්නේ අතිශෝක්තියකටද නැත්තේ කියලා. ඒ වැටහෙන දේ තමයි අත්‍යවශ්‍ය දේ. ඒක කායින් අතිල්ලන්න එපා. කොහොමද වැටෙන්න ඕන දේවල් කියන්නේ? සයනාංශ මේ වේදනාව මුල අවස්ථාවේදීම ඇති වෙනකොට සතිය යොමු කරනවා. එතකොට ඒක ඒක වැඩිය දුක ගෙන දෙන්නේ නැතුව ඒක නැති වෙලා නිවිලා වගේ යනවා වගේ සත්‍යයක් ඒ වගේම වේදනාව පැතිරිලා වගේ යන ස්වභාවයක් හැබැයි මේ ඒක හොඳට සංසුන්ව බලාගෙන ඉන්න පුළුවන් ගතියක් ඒ ටික තමයි අත්විඳිනා විශ්ින් ඉදිරිපත් කළ යුතු දේ. ඒතකොට මේ කියන වේදනා 11 ආකාරයෙන් ඔය එකක් විතරයි. තව 10ක් එන්න තියෙනවා. කොයි එකවත් කමන්නේ. වේදනා කියන්නේ සැප වේදනා දුක් වේදනා දෙකටමනේ. ඔය එක ආකාරයක් ඔය කතා කරන්නේ. ඒක හරි වැරදි කියන වෙනුවට ඊගාදාසේ තව ආකාරයක් වෙයි ඊගාසේ තව ආකාරයක් කොයි කොයි එකත් වළංගු ආකාරය. ඒ වගේම ස්වාමීන් වහන්සේ ඒ වේදනාව ලත් වීමක් වශයෙන් දකිට එක වෙන්න පුළුවන්. ඒක ඉතින් ඒ කියන්නේ ආකාර පඤ්ඤාප්ති කියලා කියනවා. ප්‍රඥාප්ති ලෝකයේ ආකාරය විශාල ගාණක් තියෙනවා. ඒ භාවනා දියුණුවට දියුණුවට වෙන එක වැඩක් තමයි ඒක දර්ශනෙත් පෙන්ලා දෙන එකක්. එක දෙයක් විය හැකි ආකාර රාශියක් ඊට පස්සේ පිළිගන්නවා. ඒ නිසා මේකමයි සත්‍ය අරක වැරදි කියලා ගත්ත දැනුම කොච්චර අඳ ලඳ බොළඳද කියලා තේරෙනවා. ඊගාවෙකට අපේක්ෂාවෙන් ඉන්නවා. මේක හරි කියන්නේත් නැහැ වැරදි කියන්නේත් නැහැ විනිශ්චය කරන්නේත් නැහැ. ඊගාවත් එන්නම්. ඉතින් ඒක දසදහස් ආකාරයක නිරීක්ෂණය වෙලා Tamanටම එනකොට ඒ කාය වෘත්‍ය වේල ඕ කිව්වත් නැහැ කිව්වත් එයාට දෙයක් නැහැ. එයා තමන්ම අත්දකලා තියෙන. ඒ නිසා මේ විවිධ ආකාරවලට ඉඩ දෙන එක තමයි මේකදී කියන්නේ මේ වේදනාව පිළිබඳ අතීතනාගත පච්චුප්පන්න ඕලාරික සුකුම අජ්ජත් බහිද්දා හීන ප්‍රනින්ද দূරේ සාන්තිකේ කියන මේ හැම දෙයක්ම එනකන් එකක් දැකලා ඒක හදිසි ඉක්මන් කරන්න එපා. ලියන්න තියෙන මල්ල ඔබල බලන්න එපා. ඔය යන්න ඇති. එතකොට ස්වාමීන් වහන්සේ දැන් කායික දුක් වේදනා ඒ වගේ කායික සැප වේදනා වලට අමතරව සිතෙහි ඇතිවන ඒවාත් ඒ විදිහටම දැන් මේ අවස්ථාවේ බැලුවට කමක් නැද්ද බලන්න බෑ පේන්නේ නැතු. පේන එක අපේ සීමාවේ නෙමෙයි තියෙන්නේ. එන එන දේ බලන එක අපිට තියෙන්නේ. මොනවක් නැහැ. අපු නැති දෙයක් බලන්න හදනවයි කියලා කියන්නේ උලුප්ප ගන්න හදනවා. උලුප්ප ගන්නවා කියලා කියන්නේ ඉතින් මේක තමයි කරන්න එපයි කියන්නේ. ඒක තමයි සංස්කරණය කරනවා කියන්නේ. උලුප්පන්න එපා දෙයක් ධර්ම කර්මානුරූප මතුවේ. ධර්මානුරූප මතුවේ. එහෙම නැත්නම් තමන්ගේ චර්ිත ලක්ෂණ මතුවෙන දේ විතරයි අපි බලන්නේ. කවදාකවත් අරක බලන්න ඕනද 11 ආකාරයෙන් පෙන්නුවට මම අරක දැක්කේ නැහැ මේක දැක්කේ නැහැ ඒ කතාවක් නැහැ. කොයි දෙයකටත් ඉඩ දෙනවා. මොකද මේ මේ මේ කියන්නේ එදා දැකපු දෙයට වෙනස් ආකාරයක්. මේක තවත් ආකාරයක්. හැම දෙයකම ඉඩ දෙන්න නිසා යා කිසිම දෙයක් වර්ග ભેද තෝරන්නේ නැහැ. තේරුම් බේරුම් කරන්නේ වේදනාවක් බාදන්නව ඉන්න දෙනවා. මේ දෙය දැක්කන එක බලන්න ඕනෑ කියලා ගිය ගමන් ඒක සංස්කරණයක් වෙනවා. එතකොට ගඟ දිහා බලන්න හිටිය නෙවෙයි ගඟට ඇඟිල්ල ගැහුවා වෙනවා. එතකොට ගඟ කැළඹෙනවා අත තෙමෙනවා. ස්වාමිනාංශ මම සක්මන් භාවනාවේදීගෙන ඉන්නකොට මට අද හිතුණා S2 වහලා සක්මන් භාවනාවේ දෙන්න තනුපැදුර තමයි අර භාවනාශාලාවේ මම පාවිච්චි කරේ. අම හැරෙන තැන්වල සාමාන්‍යයෙන් මට හැරෙන තැන්වල S2 අරින්න ඕන වුණත් මම පොඩි පරීක්ෂණයක් වශයෙන් ඒකත් S2 වහගෙන කරා. නොක මේ ඒ අත්දැකීම ලබන්න ස්වාමීන් වහන්සේ මේ දැන් මම සක්මන්නේ සතිමත් වෙනකොට යම් යම් ඉරියව්වලදී යම් යම් චලනවලදී විශේෂ සබාධියක් වෙන චලන තියෙනවා. ඒ අවස්ථාවේදී S2 පියාගෙන ඉන්නකොට ස්වාමීන් වහන්සේ මේ මම දැක්කා මේ අතුපාට ආලෝකයක් රතු පාට තැඹිලි පාට වගේ ආලෝකයක්. ඒ ආලෝකය අර චලනය මම සතිමත් වෙනකොට සමාධි වෙන අවස්ථාවේ තියෙන චලනයේදී ඒ ආලෝකය වැඩි වෙනවා. ඊට පස්සේ ආයි තව සක්මන් කරගෙන යනකොට වෙන චලනයකට සතිමත් වෙනකොට ඒ අවස්ථාවේදී ඒම ආලෝකය වැඩි වෙනවා. ඒ වගේම සොයනවාස මම දැක්කා මේ මේක මායාවක්ද දන්නේ නැහැ. අර සංඥා වලට අහුවෙච්ච කාරණයක්ද දන්නේ නැහැ කියලා මට හිතුන්නේ. ඒකයි මම අහන්න තීරණය කරේ. සොයනවාස මම දැක්කා මේ ඒ S2 පියාගෙන ඉන්නකොට ලාවට මේ සෙවණැල්ලක් වගේ කකුල් දෙකක් චලනය වෙනවා. මම මේ සමහර වෙලාවට ඒක දැක්කා මගේ චලනය එක්කම අනුයාතෝ යනවා වගේ එතකොට ස්වාමීන් වහන්සේ මේ ඒ මම චලනය අකුල ඔසවලා තියෙනකොටම වගේ චුට්ට පිටිපස්සෙන් පහුවෙලා තමයි ඒක යන්නේ. නමුත් එතකොට මට තේරෙනවා මේ මගේම මනස නේද මන් දකින්නේ කියන අදහසක් මට ඇති වුණා. මන් දන්නේ මේක මේ මං දෘෂ්ටියක් මේ මේ සංඥාවකට අහුණාද කියලා. හැබැයි ස්වාමීන් ඒකේ මට හිතුණා සක්මන පැය දෙක තුනක් කරගෙන යන්න. මොකද මේ සමාධිය වැඩුණා. ඉතින් ඒ නිසා මම කරගෙන ගියා කරගෙන ගිය එක වැරද්දක් තියනවාද? මේ තත්ත්වය මොකක්ද? සවස් කරන්න කියලා මම කියන්නේ. මේ වගේ දේවල් කර කර බලන්න ওই වටේට වැට ගැව්වේ ඕන නිසා තමයි. භාවනශාලාවේ තියෙන මං ඉන්න කුටියේත් වැට ගැහුවා මොකද ඌව කරන්න කියලා ඇදගෙන වැටුනොත් එimhe මේ නඩු ගෙවන්න එපා ඒ නිසා එතකන් කියනවා පොඩි ළමයි යවන්නත් එපා ඕන පිස්සුවක් කියලා කන්න මේක 20ක් කොටුව පොඩි ළමයි දැකලා තියෙනවා සෙනගත්තට ගිහලා ඇද්දක වහන කැරේක නෑ වැදුනොත් නෑ වැදුනොත් අඬු නෑ වැදුනොත් අඬු නෑ කියලා කරකෙන්නේ කොච්චර වටින ආර්ය පරිශෙන්ද කියලා මට හිතෙනවා. ඇද්දක වහන කැරේක එනවා සෙන කියන තැන්වල ඉතින් ඌටත් උව එනවා ඇති. නිසා ඔය කොයි එකත් වගේ කරලා බලන්න කිසිම වෙලාවක විනිශ්චයකට එළඹෙන්න එපා මේක හරිද වැරදිද කියලා හොයන්න යන්නත් එපා. මොකද මේ පුංචි දෙයක් මේ. අපේ අපේ ජීවිත පරිේශන ආතනේ පුංචි අත්‍යේක අත්තක්. ඔය කොයි එකත් කරලා බලන්න ඕනේ නම් බුදුහාමරකට චූල චූල සීනාද සූත්‍රයේ දුෂ්කර ක්‍රියා කරනකොට බුදුරජාන්සේ කරපු සෙල්ලම් වලින් පොඩි ඒවා ටිකක් කියලා තියෙනවා. ඔක්කොම ලියන්න ගියා නම් මම හිතන්නේ ත්‍රිපිටකයට වැඩි තොරතුරක් තියෙනවා එතන. කරපු සෙල්ලම් ටිකක් කියලා තියෙනවා. කියවලා බලන්න මිනිස්සුෙකුට හිතාගන්න සදාචාරාත්මක නැති දේවල්. ඒ තරම්ම දේවල් ලියලා තියෙනවා මෙතෙන් ගියාට පස්සේ නොකරන දෙයක් නැහැ. කරන්නේ නැතුව අපේ මේ මායාව කඩන්න බෑ. අපේ මේ මේ තියෙන මේ උහුඹහ කඩන්න බෑ. ඒ නිසා ටික කරලා බලන්න ඕන නිසා බුදුරජාණන් මේකට කියන්නේ පටිසල්ලාණය කියලා. පටිසල්ලාණය කියන්නේ විවේකීව කරන පරිශ්‍රණයක් මෙතන තියෙනවා. ඒ නිසා ඒක කරලා බලන්න මම කියන්නේ දෙන්න ඕනේ. අනිවාර්යයෙන්ම නැත්තම් අපිට බෑ අපේ මේ අයිස් කන්ද කඩන්න. අපි හිතාන ජීවත් වෙන්නේ හීන ලෝකෙක. අපි අවදි වෙන්න කැමති නැහැ. එහිනෙන් පිටව හිනියක් දකින්න කැමතිත් නැහැ. විශේෂයෙන් කියනවා 40 පෙන්නට පස්සේ හොදලා ගන්න දෙයක් නැහැ කියලා. ඊට පස්සේ ඌ කොටු කරලා සීමා වෙලා ඉවරයි. 40 වෙනකන් නම් ටිකක් ඕන පිස්සුවක් කෙලිනවා. එතකොට වැඩි හිටියකහ අනම්මනම් කරන්න යන්න බා පිළිවෙලට ජීවත් වෙන්න කියලා. 40 පෙන්නට පස්සේ ඌ රාමුට දාලා එන ගැහුවට පස්සේ මොන જાති කෙරුවක්වත් ඒ ඇඳේ නැතුව වෙන ඇඳක බුදියන්න ගියොත් ඉවර තමයි. ඉතින් ওই වගේ හදාගත්ත විකාරක ජීවත් වෙන්නේ අපි. ඉතින් ඒක නිසා ඒවා කැඩෙන්න ඕනේ. ඒවා කැඩලා යන්න ඕනේ. ආර්ය පරිශ්‍රණය වෙන්න ඔක්කොටම බෑ. ඔක්කොටම බෑ. ඒකට සෑහෙන බාලදක්ෂකාවක් බාලදක්ෂක වෙන්න ඕනේ. පරිශ්‍රණ තෘෂ්ණාවක් තියෙන්න ඕනේ. කාය ජීවිත නිර්පේක්ෂව බහින්න ඕනේ. අවසර ස්වාමීන් වහන්සේ අපි දැන් භාවනා වැඩමුළුවෙන් පස්සේ ගෙදර ගියාන් පස්සේ මේ භාවනා ගැටලු කොහොමද විසඳාගන්නේ ස්වාමීන් වහන්සේ? දැන් දැන් විසඳෙනවා කියලා හිතනවා. දැන් යන්නේ තරමක් ඔබ වහන්සේගෙන් විසඳ ගන්න පුළුවන්කමක් තියෙනවනේ කමඨං සුදු. භාවනා ගන්න යන්න ගෙදරයි. ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. මේ අපි දැන් ප්‍රශ්න විසඳන එක ප්‍රශ්නයක් කරගන්න එපා. ඒක ජීවිතේ හම්බෙච්ච හොඳ කල්යාණ මිත්‍ර පිරිසක් අපිට හම්බුණා. අපි එදා සතුටෙන් භාවනා කරයි කියන එක ප්‍රශ්නයක් කරගන්න එපා. ඒක ජීවිතේට හැල්ලුවක් ජීවිතේට ප්‍රස්තාවක් ජීවිතේට තව සලකා බලන විකල්පයක් මිස ප්‍රශ්නයක් කරගන්න එපා. හොඳයි අපිට මේ සක්මන් කරන්න තියෙනවා ඒ වගේම ඊට පස්සේ කමඨාන් සුද්ධ කරන්න තියෙනවා ඒ නිසා